අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලූම දිනාය සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉදහාඋසෝ බික්ඛෝ සුකස්සච පහනා දුක්ඛස්සච පහනා උබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ථගමා අදුක්ඛං අසුඛං පික්ඛා සතිපාරිසුද්ධින් චතුත්ත්‍ජානං උපසම්පජ්ජ විහෙරති තී ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් මේ અભිඤ්ඤේය ධර්ම නමයක් මේ ශාසනයේ තියෙන බවට මාතුකා සපේලා ඒ අභිඤ්ඤේය නමයටම තනි වචනයක් විදිහට නව අනුපුබ්බ විහාරා විදිය සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ අනුපූර්වයෙන් එකින් එක පව කරමින් නැත්නම් එකට පස්සේ එකක් වශයෙන් තියෙන ලැබුම් පොළවල් වාගේ සම්දිස්ථාන වාගේ හැරවුම් ලක්ෂ වාගේ. ඉතින් මේව අර බෞද්ධ ක්‍රමයට භවයේ විස්තර කරනකොටත් එක භවයේ භවයේ තුල තියෙන දේව ලෝක බ්‍රහ්ම ලෝක විස්තරෙත් මේකට සමානතම් නැත්තම් සමාන්තර ලක්ෂණ තියෙනවා. ඒ වගේම භාවනා කරනකොටත් භාවනා මනස ගිහිල්ලා අතර වෙන්න පුළුවන්, පట్టල වෙන්න පුළුවන්, සමතුලිත වෙන්න පුළුවන් ස්ථාන ටිකක් මේකෙන් සඳහන් කරා. ඉතින් මේ ලක්ෂණ භාවනා කරන යෝගාවචරයා අභිඤ්ඤය කියලා කියන්නේ විශිෂ්ට ඥාණයෙන් දත යුතුයි. ඉතින් විශිෂ්ට ඥාණයෙන් දැන ගැනීම සඳහා සුතමේ වශයෙන් අඩු ගානේ අහලා තියෙන්න ඕනේ මේ ගමනේ හැතැම්ම කණු නමයක් තියෙනවා කියලා වගේ. එහෙම නැත්නම් මේ ස්ථාන නමයක් පහු කරගෙන යනවායි කියලා. ඊට පස්සේ Tamanට තේරෙන්න ඕනේ භාවනා වශයෙන් නැත්නම් භාවනා යන්න ඉස්සෙල්ලා තර්ක මනසට නැත්නම් අනු අනුමාන විපස්සනාවට තේරෙන්න ඕනේ මේක එක එක තැනකින් පැන පැන පැන පැන යන ගමනක්. ඉතින් ඒ ගමනේදී අපි මේ වෙනකොටත් යම් ප්‍රමාණයක් පැනලා තියෙනවා නම් අන්න එව්ව අපි ඇත්තටම තාර්කිකව එහෙම නැත්නම් ණය විපස්සනාට දැන් තේරුම් අරගන්න තියෙන්නේ. එහෙමනම් අය දැනගත්ත කොටස් වලට සාපේක්ෂව ඉදිරියට තියෙන කොටස් සඳහා උත්සාහ කරන්නට උනන්දුකුත් ඇති වෙනවා. ඊට පස්සේ ඒක එකක් ක්‍රමයේ ක්‍රමයේ ක්‍රමයේ අත්දැකීමට නැත්නම් ප්‍රත්‍යක්ෂයට ලක් වෙනවා. ඒ නිසා මේකේ මේ නව අනුපුබ්බ විහාරා කියන එක සුතමය, චින්තාමය, භාවනාමය කියලා කොටස් තුනකට කඩලා කියන්න පුළුවන්. ඉතින් මේක අපි අධ්‍යාපන ශාස්ත්‍රයේ තියෙන්නේ සුතමේ වශයෙන් පමණයි. ඉතින් සුතමේ වශයෙන් තියෙන එකෙදිත් පේනවා මේ හිත කිලුට වෙන්නේත් එක ආකාරයකට පිරිසුදු වෙන්නේත් එක ආකාරයකට. ඒ නිසා අපි දන්නවා නම් දැනට මං ඉන්න මෙන්න මේ සම්දිස්ථානේ කොයි එකේද කියලා ඒක හුඟක් ධෛර්යයකටම හේතු වෙයි කියලා මට හිතෙනවා. මේ කොයි එකේද ඉන්නේ කියලා දන්නේ නැත්නම් නැත්නම් මේ අවිද්‍යාව හැම වෙලාවෙම පශ්චාත්තාපයට හේතු වෙනවා. ඒක නිසා සුත්තමේ වශයෙන් හෝ දන්නවන ලොකු දෙයක්. මේක අහලා එහෙම නැත්නම් මේ අනුපූර්ව ක්‍රමයට මේ ඉදිරියට යන ක්‍රමයක් තියෙනවා කියලා තියෙනවා ඒ ක්‍රමේ අහලා අපේ ඔය නිසන්වනේ හටපු ධම්මනිසන්ති ස්වාමීන් වහන්සේ කියලා තිනවා පිස්සු සනීපෙන්න ක්‍රමයක් තියෙනවා නම් පිස්සු හැදෙන්නත් ක්‍රමයක් තියෙන්න ඕනේ කියලා. ගම කනාගන්නෙත් ආවට ගියාට නෙමෙයි අපි ඔය හිතාගෙන යට දැන් අපිට අඬලා තියෙනවා කියලා ඒකත් පටිච්චසමුපාදය අනුව තමයි වෙලා තියෙන්නේ. ගලවන්නෙත් ඒ විදිහටමයි. මේ අපි හිතුවට මේකේ අවුලක් තියෙනවා මට පිස්සු මට මෙහෙම මෙහෙම වෙලා තියෙනවා කියලා. එහෙම එහෙම නෑ මේක මට කියලා දෙයක් ඇත්තෙම නෑ. පිස්සු හැදෙන්නෙත් කමයකට, පිස්සු තනිපෙන්නෙත් කමයකට. අපි ආ රාත්තල් ගාන දන්නේ දෙකයි තියෙන්නේ. මේ කොතනද ඉන්නේ කියලා දන්නේ නෑ. ඉතින් ඒ නිසා ඒකට සුත්තමේ වශයෙන් අහලා ඊට පස්සේ චින්තාමේ වශයෙන් හිතලා බලන්න ඕනේ මේක මට කලප ගන්න පුළුවන්ද? දැන් දිරව ගන්න පුළුවන්ද? පට බේර ගන්න පුළුවන්ද කියලා. එතකොට මේ සුත්තමේ චින්තාමේ වශයෙන් මේ ඉදිරියට යන ගමන ඒකාන්තයෙන්ම භාවනාවට උනන්දුවක් ඇති කරනවා. එයිසයි ගැනීමේ යම් ප්‍රමාණයක් ලාභයක් තියෙනවා. ඊට පස්සේ තමයි ඉගෙනගත්ත ප්‍රදේශය අසුවිරු ඥාන චින්තාමේ පැත්තට දාලා තමන්ට මේක අදාළ කරගන්න ගියොත් ඒක හැම වෙලාවෙම උනන්දුකාරකමයි. ධර්මයෙන් කවදාවත් කවුරක්වත් මන් දොස්සහි කරන්නේ නැහැ. ඒක නිසා මේක අත්දැකලා නැත්තම් මේ ප්‍රශ්නයක් නැහැ. ඊට පල්ලෙහා මට්ටම් හරි අත්දැකලා තියෙනවා නම් හිතා ගන්න පුළුවන් මෙන්න මේ හිතක දියුණුව කියලා කියන්නේ මේ වගේ කල්ුලයක් කල්ුලයට ගිහිල්ලා චෝක් කැල්ලක් කරලා ඇඳලා පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයි. කායින්වත් කොපි කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. අත්දැකලම විඳ ගන්න ඕන. ඒ නිසා මේ ගමනේදී මේ නව අනුපුබ්බ විහාරා කියන එකේ තමන්ම තමන් අදාහගත්තොත් විතරක් ඉදිරියට යන්න පුළුවන්. අර සුසුමේ ඥාන උදව් වෙයි. මේ වෙනකොට මම සෑහෙන දුරක් ඇවිල්ලා. එහෙම නැත්නම් මම ඉන්නේ යම් තැනක. අන්න ඒක සංසන්දනාත්මකව තේරුම් ගැනීම ඥාණය උඟ දෙනෙකුට නැහැ. ඉතින් ඒ නිසා ඒකට අහුම්කම් දීලා නැවත නැවත හිත යොදවලා කොහොම හරි ජීවිතයට සම්බන්ධ කරනවා. ඊට පස්සේ උනන්දුවක් ඇති වෙනවා. ඉතින් ඒක නිසා මේ අද අපි කතා කරන්න ඉදිරිපත් කරගත්තේ සාමාන්‍ය ව්‍යවහාරයෙන් කියනවා චතුත් අධ්‍යානය කියලා. නැත්තම් හතරවෙනි රූප ධානය පිළිබඳව සම්මතව බණ පොතේ සඳහන් වෙලා තියෙන කොටස. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් යම් වෙලාවක මේ කාම ලෝකෙන් වෙන් වෙලා කාම සංඥාවෙන් වෙන් වෙලා රූප හතරවෙනි රූප ධානය නෙවෙයි රූපයකට මම හිත දාගත්තාම ඒක කාමෙන් සහ කාම සංඥාවෙන් වෙන් වෙන්නේ කොහොමද කියලා ටික අත්දක ගන්න පුළුවන් නම් ලොකු පිම්මක්. ඒක ලොකු මේ ඉදිරි අවබෝධය සඳහා අනුමාන ණය විපස්සනාට ගොඩක් උදව් වෙනවා. ඒ නිසා අපි පුරුදු විදියට අපි කාමේ ඉන්නකොට නැත්නම් කාම ගුණයන්ගේ යෙදී ඉන්නකොට ඒ කියන්නේ තීමාවක් නැතුව රූප බලමින්, සද්ධාහමෙන්, ගඳ බලමින්, රස බලමින්, පහස ලබමින් නැත්නම් ඇහැ පිනවමින්, කන පිනවමින්, නාසය පිනවමින්, දිව පිනවමින්, කය පිනවමින්, හිත පිනවමින් ඉන්න ලෝකයක් තියෙනවා. අන්න ඒ වෙලාවේදී හිතේ තියෙන ස්වභාවය ඒක පොත් වලින් කියනකට වැඩිය මේක තමයි කාම ගුණ කියන්නේ. ඒ නිසා අපි මේකට තමයි පොහසත් වෙනවා කියන්නේ. අපි මේක තමයි යමක්කමක් තියනවායි කියන්නේ. ඒක තමයි මම මේකේ ලෝකේ අයියා අක්කා වෙනවායි කියලා කියන්නේ. වෙන්නේ නම් කක්කා වෙන එක. නමුත් ඒක තමයි අපිට උගන්ලා තියෙන්නේ. ඕනේ රූපයක් බලන්න පුළුවන්. ඕනේ සද්දයක් අහන්න පුළුවන්. ඕනේ ගඳක්, ඕනේ රසක්, ඕනේ පහසක් ලබන්න පුළුවන් එකන යමක්මක් ඇති කෙනෙක් කියලා තමයි උගන්ලා තියෙන්නේ. ඉතින් මේ මොන ටික බලලා කියන්න පුළුවන්. ඒක කොයි වෙලාවක හරි තේරලා තිනවා මේ පාරේ ගියොත් හරියන්නේ නැහැ කියලා. විනාශ පාරකට යන්න මේ හැම කෙනෙක්ම තීන්දුව ගත්තේ තව කෙනෙකුට කියලා නෙවෙයි. මේ හැම කෙනෙක්ම තීන්දුව ගත්තේ අම්මා අප්පා කියලාත් නෙවෙයි. හැම කෙනෙක්ම තීන්දුව ගත්තේ Taman පුද්ගලිකව. කොච්චර වටනවද කියලා හිතන්න. මේ අපිට කාමයේ ඇති වෙලාමත් නෙමෙයි තාම. එහෙම නැත්නම් හොයාගන්න බැරිකමට ඇවිල්ලත් නෙවෙයි. යම් ප්‍රමාණයට අනුර පේනවා ඇති දැන් මේක කියලා. අඩු ගන්න తాවකාලික හරි අයින් වෙන ඉතින් හොඳට මේ නව ආවාස ගැන කතා කරනකොට මේ කාම ලෝකයෙන් ඉඳලා ඒකෙම තැවරි තැවරි ගත කරන කාම ලෝකේ ඉඳලා මේකෙන් වෙනස් මාර්ගයක් හොයන්න ඕන කියන මේ හිතන හිතවිල්ල පවා හොඳට ඉස්සර කළ බැලුවොත් නිවන වගේම වටිනාකමක් තියෙනවා. මේ ඇති අඩු ගානේ විකල්පයක් හොයන්න ඕන කියන්නේ. ඒක වුණත් භවන්තර කීයකට සැරයක් නැත්තම් මිනිසෙකුට එක සැරේ වෙන්නේ ඒක වුණාට පස්සේ තේරෙනවා. එහෙම නොවුණා නම් තාමත් අපි අර ඒ කාමයට දඟලන මිනිස්සු අතර රණ්ඩු කර කර වැඩි කුට්ටිය කඩා ගන්න නටනට ඊර්ෂ්‍යා ක්‍රෝධගම් පාමි අඟ පෙන්න පෙන්න අඬහැර පාමින් ගත කරනවා. අඩු ගානේ ටික වෙලාවකට අපිට මේක අයින් වෙන්න පුළුවන් උණයි කියලා කියන්නේ නිකන් අහම්බයක් නෙවෙයි. ඊටාම වටිනවා. මේ කාමෙන් වෙන් වුණාට පස්සේ ඒ කෙනාට <clears throat> තමන් කාමයෙන් වෙන් වුණාද කියලා දැනගන්න. නැත්නම් ඒ බර අයින් වුණාද කියලා දැනගන්න පුළුවන් වෙන ලකුණ තමයි නීවරණ ධර්ම. නීවරණ ධර්ම ඔලුවට ආව නම් මතක තියාගන්න දැන් මේ කාමේ නෙවෙයි. දැන් මේ තියෙන්නේ කාම සංඥාව. නීවරණ වෙනුවට පෙන්නන නියෝජනේ තමයි සමා වෙන කාම වෙනුවට පෙන්නන නියෝජනේ තමයි කාම සංඥාව නීවරණේ සාපේ හිතට යම් වෙලාවක නීවරණයක් ආවයි කියලා කියන්නේ කාමච්ඡන්දයක් ආවයි කියලා කියන්නේ කාම මිත්‍යාචාරය නෙවෙයි. කාමීත්‍යචාරය ඒකාන්තයෙන්ම අපාගත වෙන කර්මපතයක් වෙනවා. කාමච්ඡන්දේ වෙන්නේ. ඒ වගේම ව්‍යාපාදයේ විතික්‍රමලා සතෙක් මැරුවොත් ඒක කර්මපතයක් වෙනවා. ඒක අනම්මන මොකුත් නැහැ අන්තිම වෙලාවේ ඒකෙන් තමයි විනිශ්චය සිද්ධ වෙන්නේ. නමුත් ව්‍යාපාදයක් තියෙන හතෙක් මරන්න හෝ වෛර කරන්න ඒක එච්චරම අරතරම්ම නෑ. මොකද තාම විතික්‍රම වෙලා නැහැ. එහෙම නැත්නම් නිදිමත. අපි දන්නවා භාවනා කරන නිදිමත එනවා. කාර් එකක් drive කරනකොට එහෙම නිදිමතක් ආව නම් මොනවා වෙයිද? ආපැන්දෙන් ගලවන්න වෙයි. එහෙම දෙතුන් දිනේ මම දැකලා තියෙනවා. ඉතින් ඒ වෙලාව මේ වෙලාවේදී නිදිමත එන එක හොඳයි. අර වගේ වෙලාවක බරපතල මැෂින් එකක් වැඩ කරගෙන ඉන වෙලාවේ කාර්යයක් කෙලවෙලාම නිදිමතක් ආවොත් ආය මොකුත් නැහැ කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේකේ වීතික්‍රමණය වෙන අවස්ථාවක් තියෙනවා. විතික්‍රමේ නොවි නිදිමත දැන ගන්නවයි කියලා කියන්නේ මේක මේ තරම් භයානක දෙයක් දැන් මගේ හිතේ තියෙන කියලා දන්නවා. හැබැයි තාම ඒකෙන් උල්ලංඝනය වෙලා නැහැ, විතික්‍රම වෙලා නැහැ. උද්දච්ච කුක්කුච්ච කියන අතීතයේ පිළිබඳ පශ්චාත්තාප වෙන එක සහ අනාගතයේ පිළිබඳ අනාගත සිහිනමව නැහැ කිව්වම කිල්ලෝරක් නැහැ ඕකේ. ඔය මිනිස්සු රණ්ඩු සරුවල් ඔක්කොම කරන්නේ ඔය අතීතය සම්බන්ධ කරගෙන. උසාවියට කියලා නඩු අහන්න ඔක්කොම අතීතේ. ඒකෙල් දෙල්ලම නැහැ ඒකට නඩු කියලා ඌ පරද්දලා විකාර කරනකන් ඉවර නැහැ. දැන් අපි දන්නවා අපි ළඟ වැරදි තියෙනවා කියලා අපි ගහලල්ලා කියලා ඔය නඩු යන්න දෙයක් නැහැ නේ. අතල් දාලා නිකන් එනවා. අනාගත සැලසුම් පිළිබඳව ඒ මම දැක්කා එක තැනක ලියලා තියෙන වැදගත් හාමුදුරු කෙනෙක් මේ සම්බන්ධව තව කෙනෙක් පොතක් ලියනවා කොහොමඩක්වත් කරන්න බෑ මගේ පොත ඊට ඉස්සෙල්ලා ලියන්න ඕනේ කියලා අර අරය ලියන්න හදන පොත වෙනුවට මගේ විකල්පේ ලියලා ඉක්මනට මුද්‍රණය කරගන්න දඟලන දඟලීලා. මොකද මේ ආධ්‍යාත්මික ලෝකයේ තියෙන ඊර්ෂ්‍යාව කියන එක ප්‍රොෆෙෂනල් ජෙලසි බිල්ලි කපන්නේ දීරෙද්දේ. අධ්‍යාපන ආයතන වල තියෙන දෙල්ලන් මේ අනාගතයේ කවුරු හරි තැනකට එයි කියන එකට වළක්වන්න කරන අපරාධ අමු අමුයේ මස් කන වැඩ කරා. ඉතින් අපි ළඟත් ඒව නැත්තේ නෑ. නමුත් ඒ ක්‍රියාත්මක වෙලා නෑ. තියෙනවා මට ඉස්සලා අල්ලපු ළඟ ඉන්න කෙනා සෝවන් වෙයිද කියලා පොඩ්ඩක් අප්සෙට් එකක් තියෙනවා. එහෙම නැත්තම් ඕකි ඔය සෝවන් කිව්වට ඕකි සෝවන් නෑ. මම තමයි සෝවන් කිව්වේ. එව්ව නැතිව කවුරක්වත් නෑ. නමුත් ඉතින් තාම තාම ඇනලා කියලා නෑනේ. ඉතින් තියෙනවා. ඒ වගේම විචිකිච්ඡාව. පුදුමාකාර සැකයක් තියෙනවා. ඒක පිළිබඳව හොඳම නිදර්ශනයක් කිව්වර ඉන්දියාවේ ඉන්න එක ජාතික පිස්සෙක්. ඌ කියනවා කතාද වලට වැඩිය දික් කතාද අද ලෝකේ රෙජිස්ටර් වෙන්නේ ඇත්තටම කාමීත්‍යාචාරය නිසා නෙවෙයි සැකේ නිසා. කීයක් පෞල් ජීවිත කැඩෙනවද කේලම් හින්දා. අයිසීමාන්තිකයි. පොඩි දෙයකින් එහෙම ඇති කරාට පස්සේ කුකුසක් ටිකින් ටිකට ටිකින් ටිකට ගිහිල්ලා අර මේ තෙල් ගාලා ඉස පීරා කොණ්ඩ බැඳවුමන් මෙන්න බොලේ මේ ගෑණිට මං එපාලු දැන් කියලා ආරක මරාගෙන කනකම්ම ඉවර නැහැ. ඉතින් වගේත් අපි එක එකනට පොඩ පොඩක් ඔය තියෙනවා ෆිට වෙන්නේ නැති ගති. මේකෙදී ගාණක් නැහැ. ඒක ඉන්නේ මෙතන විචිකිච්ඡාවක් විදියට විතරයි. ඉතින් ඒ නිසා මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන එකත් කාම ගුණත් දෙක අතර වෙනස දැක ගන්න පුළුවන් නම් කෙනෙකුට එයාට කියන්න පුළුවන් එයා කාමේ සහ කාම සංඥා අතර වෙනස දන්නවයි කියලා. නමුත් මම ඉස්සලම දාසේ කිය විදිහට මේක දන්නකොටත් මේකත් අවාසියෙත් නේ ගන්න බලන්නකො මෙච්චර භාවනා කරනකොට වට නීවරණාවයි කියලා අපි පශ්චාත්තාප වෙනවා. නීවරණේ නේක හොඳයි උල්ලංඝනය වෙනවට වැඩිය. විතික්‍රමණය වෙනවට වැඩිය. නිසා වීතිකුණ නොවීම පිළිබඳව සතුටක් ඇති වෙන්න පුළුවන්. දැන් ඔන්න කෙලස් ඊටි ඇවිස්සලා තිනවා. තාම මල පැනලා නැහැ. ඒකට සතුටේ මිනිස්සු කවුරක්වත් මන් දැකලා නැහැ. ඊට හරියට චෝදනා කරනවා බලන්න ඉඳගත්තු ගමන් කාමච්ඡන්ද වෙනවා ඉඳගත්තු ගමන් ද්වේෂය එනවා. ඒක හොඳයි. ඒක දැනගන්න එක හොඳයි. තාම මේකෙන් ඒ වීතික්‍රමය වෙලා නැහැ. යම් වෙලාවක හිතන්න යම් වෙලාවක හිතන්න මේ නීවරණ පහම නැතුව හිත දන්න අරමුණක තියෙන වෙලාවේදී කාම සංඥා වෙනකොට රූපයක් ප්‍රතිස්ථාපනය වෙනවා. මේකේ ප්‍රසිද්ධ අවස්ථාව තමයි පළවෙනි ධානය කියලා කියන්නේ. නමුත් ඒක සිද්ධ වෙන්නේ ක්‍රම ක්‍රමයට උග්ඝහ නිමිත්ත, උපචාර නිමිත්ත, අර්පණා නිමිත්ත කියලා අර තමන් ওই කාමය නැත්නම් නීවරණ අයින් කිරීම සඳහා ඉදිරියෙන් තියාගන්නා වූ මූල කර්මස්ථානයේට අපි ටික ටික ඇසුරු කරමින් ඒක දඩමීම කරගෙන නීවරණ වලින් හිත වැහෙන්න දෙන්නේ නැතුව මේ අරමුණේම හිත තියෙන වෙලාවක යම් වෙලාවක යෝගාවචරය දැනගත්තොත් මගේ හිතේ තියෙන අසවල් අරමුණේ ඒ අරමුණ පිළිබඳව මට ආසාවකුත් නැහැ. ඒ අරමුණ පිළිබඳව මට ද්වේෂයකුත් නැහැ. ඒ අරමුණේ මේ වම දකුණද කියලා පටලවිල්ලකුත් නැහැ. ඒ අරමුණේ පිම්බීම හැකිලිමද කියලා පටලවිල්ලකුත් නැහැ. ආස්වාසේ නෙමෙයි ප්‍රස්වාසේද ප්‍රස්වාස නෙමෙයි ආස්වාද කියලා පටලවිල්ලකුත් නැහැ. අරමුණේ හිත තියෙන නිසා අතීත අනාගත දෙකෙත් නැහැ. දැන් මෙතෙක්කල් අල්ලගන්න බැරි අරමුණක් නැත්තම් ආයාස කරපු අරමුණේ දැන් හොඳට හිත පිහිටියයි කියලා නිස්සක්කව දැනගත්තට පස්සේ ඒ චිත්තක්ෂණය තුල ඒ චිත්තක්ෂණ තුල ඔය කියන පළවෙනි ධ්‍යානයේ තියෙන විතක්ක ਵਿਚාර පිහිටි සුඛ එකඟතා හරහා තමයි අර කියන කාමච්ඡන්ද ආදී නරක පැත්ත නැත්තම් නිවර්ණ අයින් වෙන්නේ. මෙන්න මේක දන්නවනම් මගේ හිත දැන් තියෙන අවල් අරමුණේ ඉතින් ඒක නිසා විස්තරව දන්නවනම් ඒ අරමුණේ සමට කාමච්ඡන්දයක් නැහැ, ව්‍යාපාදයක් නැහැ, තීන විද්‍යක් නැහැ, උද්දච්ච කුච්චක් නැහැ, විචිකිච්ඡාවක් නැහැ කියලා. එතකොට අර කාමය ඇතැල්ලා කාම සංඥාවට වගේ දැන් මේ කාම සංඥාව ඇතැල්ලා රූපයකට හිත ගිය වෙලාව. මේක හෙලි කරන්න පුළුවන් අපි දවසක පරියන්කයක් ඇතුළත මේ වගේ අවස්ථාවල් 10 15 බුද්ධ විඳින්න. ඉතපු ගාන කාමයට යනවා. ආයෙසරක් අරමුණට එනවා. ආයෙ කාමයට යනවා. ආයතරක් අරමුණට එනවා. අනේ එන වෙලාවේ මේ අරමුණට එනවයි කියලා කියන්නේ පුදුමාකාර ඉදිරි ගමනක් එහෙම නැත්නම් හිතේ විශාල අරසාවක්. ඒක නිසා පිටගිය ගැන කතා කරන්න එපා. මට වෙන්දට වැඩිය අරමුණට ආව අරමුණ හරියටම කැන්දේ ගල බේරුවා වගේ. කිරි ගහට මෝල් ගහින් ඇන්නා වගේ. හරියටම කියන්න පුළුවන් නම් මගේ මේ වෙලාවේ හිත තියෙන වමේ. දකුණේ නෙවෙයි. සද්දක නෙවෙයි. ඉතිවිලක නෙවෙයි. වේදනාවක නෙවෙයි. කොහොමද මං කියන්නේ? මට තේනවා විලුඹ පොළවේ දලා තියෙනවා. එතන මගේ හිතේ තියෙන ආස්වාසය. සද්දක නෙවෙයි. ප්‍රස්වාසය නෙවෙයි. වේදනාවක නෙවෙයි. හිතවිල්ලක නෙවෙයි. වම දකුණේ නෙවෙයි. කොහොමද දන්නේ? කියලා හරියටම ඒකට අදාළ ප්‍රත්‍යක්ෂණය කරපු අද්දුට ප්‍රත්‍යක්ෂත් එක කියන්න පුළුවන් නම් ඒකෙන් පැහැදිලිව වෙනවා මේ කියවන හරහා නිවර්ණ පහම ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. අසවල් අරමුණට පිංසිද්ධ වෙන්නේ. නමුත් අන්නේක පිරිසිදු කියන්න දන්නේ නැතිකම නිසා අපි කමඨාන් සුද්ධ කිරීමේ කතාව දිගින් දිගට දිගින් දිගට යනවා. ඒකට හේතුව මේ තමන් විසින්ම මේ උපයා ගන්නාලාද මේ රූපයකට වාංගු වෙලා නීවරණ අයින් කිරීමේ වටිනකම දන්නේ නැහැ. ඉතින් මේක කියමනෙන් ලියමනෙන් අර තමන් ළඟා වෙච්ච තැනට ලොකු ගෞරවයක් සිද්ධ වෙනවා. තමන් විසින්ම තමන්ගේ අත්දැකීමට අගය කිරීමක් වෙනවා. ඉතින් ඒක අව탁සීරුවක්මයි හැම වෙලාවෙම තියෙන්නේ. කවුරක්වත් ඒකේ සන්තෝෂෙන් කියන්නේ කියන මෙච්චර භාවනා කරද්දිත් නිවර්ණ එනවනේ. මෙච්චර භාවනා කරද්දී සද්ද ඇහෙනවනේ. මෙච්චර භාවනා කරද්දී හිතවිලි එනවනේ කියලා අර කුණු කන්දලේම තමයි අපි ඉස්සරහින් තියන්නේ. කොයි වෙලාවක හරි පුළුවන් වුණොත් මම මෙන්න මේ අරමුණකට වාංගු වෙලා චිත්තක්ෂණ ඊට වැඩිය එකක්. ඊට වැඩිය දෙකක්. මට පුළුවන් වුණා හිත පවත්වන්න කියලා. එයා අනිවාර්යයෙන්ම අර ප්‍රථම ධානයේ කියන අර්පණ අවස්ථාව නැතත් Taman අර උපයාගත්ත දේ තාම අමාරුවෙන් උපයාගත්ත දේ. ඒක අම්මා අප්පා දීප එකක් නෙවෙයි. පොත් බැලීමෙන් ගත් එකක් නෙවෙයි. සල්ලි වලට කඩේ සාප්පිය ගන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. අනන්ත අප්‍රමාණ වැරදි කරලා මේ උපයාගත්ත දේ අගේ කරන්න දන්නේ නැති නිසා සමාදම් වෙන්න දන්නේ නැති නිසා එළඹ වාසය කරන්න දන්නේ නැති නිසා අපි අර කොහිදෝ යන කෙලෙසයක් අරගෙන කොළ ගණන් ලියනවා. පෑන් ඉවර වෙනකන් ලියනවා. මේ කියවන අම්මඩිලායි කට ගෙවෙනකන් කියවනවා. ඔය පැත්තක දාන්න ඔක්කොම දාලුවේ ගන්න මට ඊට වැඩිය මට අරමුණේ මෙච්චර ලෙන්න පුළුවන් වුණා. ඒ අරමුණේ මෙන්න මේ මේ ලකුණු තියෙනවා. බොහොම පොඩ්ඩයි ලියන්න ඕන. ලියන්නම දෙන්නේ හොඳ නැතුව නෙවෙයි අර අකුසල් සමාදානයේ පුරුදු වෙච්ච හිතක් තියෙනවා. මෙච්චර අමාරු ලබාගත්ත මේ කුසල් සමාදානෙ දන්නේ නැහැ. ඒ නිසා ඒකේ විහාරයක් ලැබෙන්නේ නැහැ අපට. ඒ වෙනත් ඒකේ ලැබුම් පොලක් ලැබෙන්නේ නැහැ අපට. ඒක හැරවුම් ලක්ෂයක් වෙන්නේ නැහැ අපට. මොකද අපි හිතනවා අයියෝ හිතනම් එනවා තමයි අර මොන්ට මේ ආපු ගමන් යනවනේ. ඒක පිළිබඳ විශ්වාසය නැහැ. මොකද ඒක බොහොම తాවකාලිකව පේන අර කෙලස් ටික පේනවා ලොකුවට. ඒක ඇත්ත. ඔය පළවෙනි මට්ටමේදී ඒක ඇත්ත. නමුත් යෝගාවචරය මේ කමඨං සුද්ධ කරලා සුද්ධ කරලා එහෙම නැත්නම් මේ සාතනීය ව්‍යවහාර විදිය ඒකට කියනවා ආර්ය ව්‍යවහාරය කියලා. ව්‍යවහාර විදිය දන්නවනම් මට කොච්චර දෝ සතුට වෙන්න පුළුවන් ඊට වැඩිය මෙච්චරක් මට පුළුවන් වුණා මේක මෙහෙම පුළුවන් වුණා අරකේ බැරි වුණාට මේකෙන් පුළුවන් වුණයි කියලා අර හැකි සංඥාව වැඩෙන එහෙම නැත්නම් වීර්යාදී ගුණ වැඩෙන කතාවක් ක්‍රමයක් තියෙනවා. ඒ තියෙද්දි මේ කන බින්දමුයි වැරදිච්චයි වැරදිච්චයි ලියන එක අපාගාමි. ඒක තමයි සම්පප්පලාප පරුස වචන කේලම් හිස් වචන බොරු කියලා කියවෙන ඔය ටික තමයි. ඒ නිසා හරියටම ඉල්ලමක් ගැරුවත් හරියට මැනික විතරක් අහුලාගෙන අර කුණු කන්දල් ගැන කතා නොකර ඉන්න පුළුවන්. ලැබිච්ච මැනික ගැන ඉතින් ඒක වෙන්න අර හුද්දෙක් ලියනවා ඒක වෙන්න අඩු ගානේ අනාගාමී වෙන්න ඕනේ කියලා මේ මම කොතනද ඉන්නේ කියලා දැනගන්න. පළවෙනි මාර්ග ඥානයේදී ඕ මේ මේ ධානා වගේ වෙයිද වෙන්නේ නැහැ. ඒක නිකන් යන්තම් හාව හඳ දැක්කා වගේ මොනවදෝ වෙනවා තේරෙනවා ඒක කියා ගන්න බෑ. නමුත් හොඳට මතක තියාගන්න ඕනේ මේ අභිඤ්ඤය කියන වචනේ පාවිච්චි කරන්නේ මේක විශිෂ්ට ඥාණයෙන් දත යුතුයි. ඒ නිසා තමයි යමක තැනකටපත් උනත් ඒ පත්වෙච්ච තැන පිළිබඳව නිසක භාවය ලබා ගන්න ගොඩක්කල් භාවනා කරනවා. ගොඩක්කල් ඒකම කිය කියා කිය කියා කරගෙන යනකොට තේරෙනවා ඒ දේ ලබන එක වෙන දෙයක්. නමුත් ඒක ප්‍රකාශ කිරීමේ ශක්තිය කියන කිටදී උඟාවක් වෙනස් දෙයක්. එකින උසාවියක සාධාරණ ඉස්තු වුණාට උසාවියේ ඉන්න අයට තේරෙන්නේ නැත්නම් ඒ සාධාරණේ නඩුකාරයා හොඳ නැහැ. මේක යුක්තිය සාධාරණ යුක්තිය උසාවියට තේරෙනවා. නඩුපත දන්න අය විතරක් තේරලා වැඩක් නැහැ. ඉතින් ඒ නඩුකාරට තේරුණාට මේක සාධාරණයක් කවදාකවත් තීන්දුවක් දෙන්නේ මුළු උසාවියටම තේරෙනකන් නඩු ඇහෙන්න එතකොට උසාවියට තේරෙනවා මේ සාධාරණ වෙන්න ඕනේ ඒක යුක්තියක් යන්න ඕනේ ඒක සාධාරණ යුක්තියක් වෙන්න ඕනේ නඩුකාරයට නඩු පොත්කාරයන්ට විනිශ්චයන්ට නීතිඥයන්ට විතරනේ කාටවත් තේරෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ භාවනා කර කර යනකොට අපි ලබාපු දේ උපයාගත්ත දේ නැවත නැවතත් වාර්තා කරනවා කුණු කන්දල් පුළුවන් තරම් අයින් කළා. එතකොට දවසක් තේරෙන පටන් අර ගන්නවා මට මේ මෙන්න මේ අරමුණට හේතු වෙලා මේ අරමුණට වාංගු වෙලා මෙන්න මේ මේ කෙලස් නැති తত্ত্ব මට ලැබුණා. ඒකේ වැඩි වෙලා ඉඳ ඉඳ ආ දැන් මං ඉන්නේ කක්කාවෙන් ගොඩ වෙලයි කියලා ටික වෙලාවකට තේරෙන පටන් ගන්නවා. ඒකම ලියමින් ලියමින් එහෙම නැත්නම් කියනවා ඒකට අනුග්‍රහ කරමින්. ඒක ලැබෙන්න මම මොනවද කරන්න ඕන? ඒක සඳහා මොන මොන නිමිති ගන්න ඕන? හරි ගිය වෙලාවේ Tamanට ලැබිච්ච යම් පසුබිම් තත්ත්ව තියෙනවනේ. විචල්්‍ය සාධකේ විචල්්‍ය සාධක නැවත නැවත සප්පෙලා දෙන්න. දෙමින් දෙමින් දෙමින් දෙමින් අරක වඩමින් වඩලා විතරක් බෑ. ඒක කමටහන් වලට ඇතුල් කිරීමෙන් එහෙම නැත්නම් අපි දේශනා කරනවා කියලා කියනවා. දේශනා කිරීමේ තහවුරු කරගන්න. අන්නේ තහවුරු කිරීමේ කලාව සහ එතෙන්ද යෑමේ කලාව දෙකක්. Taman හිතෙන් අනේක වෙන එකක්. නමුත් ඒ කිය తত্ত্বය නිසක කරලා නිවැරදිව ප්‍රකාශ කරනවා කියන එක හැමෝටම නෑ. උදාහරණයක් වශයෙන් කිව්වොත් ඒ සරුවචනාංශිකේ පළවෙනි ධම්මචක්කපවත්තන සූත්‍රය ඉවර වෙනකොටම කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ යං කිච්ච සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්මං කියලා තමන් වහන්සේ මේක තීරුම් ගත්ත බව ප්‍රකාශ කරා. නමුත් එක්කෙනෙකුටවත් බන කියලා නැහැ ඊට පස්සේ. අවුරුදු 120ක් ජීවත් වෙලා තියෙනවා. කිසිම කෙනෙකුට කියලා දෙන්න දන්නේ නැහැ. අදිට පස්සේ උඟක් පස්සේ ආපු සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දැන් මේ සූත්‍රයට කතරු වෙලා තියෙන උන්වහන්සේ පොඩි දෙයක් දැනගත්තා ඒක කාට හරි කියලා දීම. ඒක නිර්වල ප්‍රකාශ කිරීමේ ශක්තිය අතින් පුදුම හැකියාවක් තිබිලා තියෙනවා. පුන්නමන්තානි සූත්‍ර කියන මේ සිව්පිලිසිඹියාපත් සිව්පිලිසිඹියාපත් මහරතන් වහන්සේ දකින්නට දුවන කියලා කියලා තියෙනවා. බුදුරජාණන්සේ ඔබ වහන්සේට මෙන්න මේ ස්තුතියක් දීලා තියෙනවා. අනේ මටත් දැනගන්න ඕනේ මොකද උන්වහන්සේ අර තමන්ගේ සාසනය විතරක් නෙවෙයි. තව කෙනෙකුට කියමනෙත් වටිනාකම සඳහන් වෙලා තියෙනවා. ඒක තමයි ඇත්තටම කියනවා නම් අපිට බෞද්ධයන් වශයෙන් හොඳට තේරුම් ගන්න පුළුවන් දේ. පතේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් සහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අතර වෙනසක් තියෙනවානේ. අදේ බුදුරජාණන් මේ ඔක්කොම ලබනවා කොහොමඩක්ක් කියන්න දන්නේ නැහැ. ඒක නිකන් පහනක් පත්තු කරලා බුසලකින් වහලා තිබ්බා වගේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහනක් හදලා උද්ද තැනක තිබ්බා වගේ දිව් දිසා දස දිසා එලි පහළ වෙනවා. ඉතින් අන්නේ ප්‍රකාශ ශක්තිය තමයි මේ IT ටෙක්නොලොජි කියලා කියන්නේ. IT ටෙක්නොලොජි එකේ තියෙන්නේ පුළු පුළුවන් විදිහට මේක අරගෙන ඒක sannivedanයට සම්බන්ධ කරගන්න හදලා. හැබැයි එකෙන් ගන්න කක්ක තමයි sannivedanය කරන්නේ. ලෝකේ තියෙන කක්ක තමයි sannivedana කරන්නේ. අම් බුදු දඥානයි කවදාවත් කිසිම වෙලාවක එහෙම තව කෙනෙක් කුප්පන අවුස්සන දෙයකට නෙමෙයි මේ යන්න හදන්නේ. ඉතින් ඒක මම මේ කියන්න හදන්නේ Taman එතෙන් ගියාට වැඩක් නැහැ. ගිය බව Tamanට වැටහෙන්න ඕනේ. ඒක තව කෙනෙකුට ප්‍රකාශ ශක්තියක් තියෙනවා. ඒක පුදුම තෙලක්. ඉතින් ඒ නිසා යම් වෙලාවක මගේ හිත මෙන්න මේ මේ විදිහට මේ මේ අරමුණට පිට වෙලා කාමචන්දාදී නීවරණ වලින් තොරව මට යන්තම් වතුරේ ගිලිච්ච මනසය නහය විතරක් කොසගත්තා වගේ. මුළු ඇඟම ඉතිලා නැහැ. මෙන්න මෙහෙම මෙහෙම තිබුණා කියලා කියා ගන්න පුළුවන් නම් එතකොට යාට අර පළවෙනි ධ්‍යානය කියන එහෙම නැත්නම් අපි කොත් උපචාර සමාධිය හෝ එහෙම නැත්නම් ධ්‍යාන සමවදින අර්පණා සමාධියක හෝ ආනිසංශ නැත්නම් එතන වාසයක් එතන බුද්ධියක් ලැබෙනවා. එමෙතු ඉතින්දි ගිහිල්ලා ඒක දන්නේ නැත්නම් එහෙම නැත්නම් ඒක වෙන් කරලා කියන්න බැරි නම් ඒක බුද්ධිය නැති වෙනවා. ඒකට වාසස්ථානයක් කරගන්න බැරි වෙනවා. ඒ නිසා කරන්න කියනවා ඒකම ලක්ෂ කෝටි වාරයක් කරමින් කරමින් නැවත නැවත කියමින් ඒකට තීරුම් කරලා දෙන්න හදන්න නැතුව එයා දැන් මේක හරි කියලා ඊගාවෙකට පැන්නට ඊගාවෙකේදී අරකස් චින්තනයක් විතරද නැත්නම් සංකල්පයක් විතරද දැන් ආයුරට ගියත් ඒක සංකල්පයක් විතරද කියලා කාටවත් බේරලා ගන්න බැරි වෙනවා. ඒ නිසා පළවෙනි එක තහවුරු කරගන්න. ඒකට කියන එක වශී කරගන්නේ කියලා. ඒ වශී කර ගැනීම සඳහා අර්ථකතනෙ දෙන්න නැත්නම් ඒ ප්‍රයෝජනේ තමයි මේ පළවෙනි ධ්‍යාන ලැබෙන තාම අමාරු දෙයක් නෙමේ. නීවරණ නැගෙනකොට හිත ඒක අරමුණු තියාගත්තා. මේකෙත් ආදීනව තියෙනවා. මේකෙත් disadvantages තියෙනවා. එනිසා කරලා කරලා කරලා මෙච්චර අමාරුවෙන් ලබාගත් එකෙත් ඒත් මේක අවසාන ඵලය නෙවෙයි. මේකේ මෙන්න මේ මේ ආදීනව තියනවා කියලා තේරෙනකම්ම කෙරුවොත් විතරක් යාට ගන්න පුළුවන් මේ ධ්‍යානය පිළිබඳව එයාට ಪರಿචයක් තියෙනවා අත්දැකීමක් තියෙනවා වශීභාවයක් තියෙනවායි. ඉතින් ඒ නිසා මේ පාවොක්සයිඩ් වගේ සමත භාවනා ගැන උගන්වන ස්වාමීන් වහන්සේලා කියනවා මේක උපේන එක නෙවෙයි ප්‍රශ්නේ. කොහොඳටම වශී කරගෙන ඒකේ ආදීනව දැනගන්න තාක්කල් දිග්ගට මේකම ගත කරන්න ඕනේ. එතකොට යාට තේරෙන පටන් අර ගන්නවා මේ ධානයට සමවදිනකොට නම් බැඳපු අලුත වගේ එන්න ජොලි. පහු පහු වෙනකොට ඔන්න වැඩේ කොහො කොහො ඒකන එනවා. 35 40 50 යනකොට ආයෙත් අරමුණු වලට පයින්නවා. ආයෙත් ධානයට එනවා. ඉතින් ඒකට යාට ෂුවර් නැති වෙනවා. ඇත්තට මේ ධානයේද දැන් ඉන්නේ නැත්තම් මේ එලිපත් ඉන්න බලලා වගේ එහාට මෙහාට වෙනවද කියලාට කාලය ගත වෙනකොට ගත වෙනකොට මහසි සයිඩෝ ස්වාමීන් වහන්සේ කියනවා අඩුම ඒ කියන්නේ අඩුම ධානා ශක්තිය තියෙන එකට විනාඩි 45ක විතර කාලයක් හම්බ වෙනවා. නිකන් චීස් කෑල්ලක් වගේ ඒක ඉන්න පුළුවන්. ඉන් එහාට ඊට පිටපයින්. සාමාන්‍ය මධ්‍යස්ථයක් තියෙන කෙනෙකුට විනාඩි පැයකමාරක් විතර ඉන්න පුළුවන්. ඊට පස්සේ මේක දිය වෙලා යනවා. තව සමහර වෙනවා විශිෂ්ටම සමාධි භාවනා පිළිබඳ දක්ෂයත් පැය තුන පන්නලා ඉන්න කිසිම කරදරයක් නැහැ. ඒක හරියට බුලට් ප්‍රූෆ් කාමරයක් අතට ඉන්නවා වගේ. ඉතින් ඒකේ එක එක නෑ වෙනස් වෙනවා. පටන් ගන්න වෙලාවේ හැටියට, කාලේ හැටියට වෙනස් වෙනවා. කරලා කරලා කරලා මේ කොච්චර හිටියත් පැය 3ක් ඉන්න පුළුවන් කෙනා වුණත්, කහමාරක් හිටියා වුණත්, පැය විනාඩි 45ක් වුණත් ඉවර වෙනකොට මේකේ ආදීනව තේරෙනවා. ඒ ආදීනම තමයි මේ විතක්ක ਵਿਚාර දෙක මෙතෙක් කල අරමුණට අදපු හිත දැන් දන්නත්තර වෙන්න පටන් ගන්නවා. එයා එක එක තැන් වලට ගෙනියනවා. සද්ද තිබුණේ වුණා මෙතෙක් කල ගණන් ගත්තේ නැහැ. දැන් ඒ වගේ දිග පල්ල හොයනවා. ඒ වගේ අලගිය මුලගිය හොයනවා. වේදනාව ගැන හොයනවා. හොයලිවලා අර අරමුණ පැත්තක දාලා. මේවත් එක්ක අතන්තර ගොතන්න පටන් ගන්නවා. ඉතින් තේරෙනවා ඒ ධානාංග පහක් ඉපයුවාට ඒකේ මේ විතක්ක ਵਿਚාර දෙක තමයි නෝටි වෙන්න හදාන්නේ. නන්නත්තර වෙන්න හදාන්නේ. ඒක තේරුම් අරගෙන අර්ථේ තේරුම් අරගෙන ඊගාවට මේ විතක්ක ਵਿਚාර දෙක නැති සුඛ පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ප්‍රණීතංග වලින් පමනක් යුක්ත වූ දෙවෙනි ධ්‍යානෙට යන්න ගැම්ම ගන්නේ අදිෂ්ඨාණයෙන් පමනක් නෙවෙයි මේ විතක්ක ਵਿਚාරවල තියෙන ආදීනව සලකලා ඒක හොඳට වශී කරලා එතකොට තේරෙන පටන් අරගෙන දෙවෙනි ධ්‍යානෙට ගියාම අරමුණේ හිත හිටින්නේ ප්‍රයත්න නොකර අපි කියන අනායාසයෙන් කිය. අපි කියන ඉබේම අරමුණේ හිත හිටිනවා. මෙනේ කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් එතෙන්ට ගියාට පස්සේ යම් වෙලාවක අපි ධානා කතාවෙන් හෝ එහෙම නැත්නම් භාවනා කරනකොට විපස්සනා වශයෙන් හරි අරමුණේ ටික වෙලාවක් ඉඳලා දැන් ඒක මෙනෙහි කරන්නේ නැතුව යන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා තියෙන වෙලාවක ඒ යෝගාවචරයක මෙනෙහි කරන්න පටන් අරගත්තොත් ප්‍රමාණ දන්නේ නැතුව එතකොට ආයෙ කැලත් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒකට හරියට වෙලාවට එනකම් මෙනෙහි කරමින් ඉඳලා දැන් ඉතින් අරමුණ දැපෙන දමා ගත්තා. දැන් මෙනෙහි කරන්න ඕනේ කියන එක කොතනදිද ඒක වෙන්නේ කියලා තේරුම් ගන්නවා කියන එක එච්චරම ලේසි නෑ. ඒකට මම එදා දුන්න උපමාව තමයි වාහනයක් අරගෙන යනකොට දැන් ෆස්ට් එකේ ගියා ඇති. දැන් සෙකන්ඩ් එකට දාන්න ඕනේ කියලා එන්ජින් එකේ සද්දෙන් අල්ල ගන්න ඕනේ ඩ්‍රයිවර්. එහෙම නැති වුණොත් ආගිරි ගාගෙන තමයි වාහනේ දුවන්නේ. ඉතින් ඒ නිසා අන්නේ ඒක දන්නව නම් එයා අර පළවෙනි ධානය අදිනවත් දන්නවා. දෙවෙනි ධානයට දැන් ගියයි කියලා වෙනසකුත් තේරෙනවා. අන්නේ ඒ දේවල් මේ ආයාස කරමින් උපයපු දේ අනායාසයෙන් ලබා ගන්න පුළුවන් తত্ত্বය විස්තර වෙනවා නම් භාවනා කමටහනේ එහෙම නැත්නම් භාවනා වාර්තාවේ ඒතර තේිනවා මෙයා මේ දවල් යන ගමනක් මේ යන්නේ රෑ අන්ධකාරය යන ගමනක් නෙවෙයි එහෙම නැත්නම් මගේ හිත අනායාසයෙන් යන්න ඕන කියලා අදිස්ථාන කරලා ගත්තේ වන්නේ කොච්චර කෙරුවක්වත් අයන්නේ ඉඳලම තමයි යන්නේ ඉතින් සමහරෙක් ඉන්නවා හොඳට මේ උපනිෂේ සම්පatti තියෙන කෙනෙක් පටන් ගන්න වෙලාවෙ ඉඳලම මෙනේ කරන්න ඕනේ නැහැ. නිකම්ම අරමුණ මේ සමීප වෙලා පේන ගතියක් තියෙනවා. අර කෙල්ල යාලු කරගන්න කාලේ නෙමෙයි දැන් ඇඟිල්ල ටක් ගන්නකොට කෙල්ලට වරෙන් කියනකොට එනවා. ඉස්සර වගේ චොක්ලට් දෙන්න ඕනේ නැහැ, ලේන්සු දෙන්න ඕනේ නැහැ, මොකක්වත් නැහැ දැන්. දැන් දන්න කෙල්ලෙක් වාගේ. ඉතින් ඕක කියන්නේ ගියාම පාවොක්සයිඩෝ කියනවා ඉතින් මම දන්නේ නැහැ මේ කෙල්ලෙක් යාලු කරගන්න හැටි දන්නේ නැද්ද කියලා. ඒක කියන්නේ මේ කර්මස්ථානචාරිවරුන්ට කියලා දෙනකොට. පොඩි කට්ටියට එහෙම කියලා දෙන්නේ නැහැ. ඔක නානා ප්‍රකාර අරමුණු තියෙද්දී මූල කර්මස්ථානේ විතරක් යාලු කරගන්නවා කියන එක නම් කිල්ලෝ ලක්ෂයක් දැක්කට ඕනම කෙනෙකුට එක කෙල්ලෙකුට නේ හිතන්නේ. ඒ කර්මානුරූප වෙන එකක්. අපි හිතනවා මේ වෙන වෙන වශීගුරුකම් අර ගියාම ගාස්තු ගෙවීම කරනට කරනවා කියලා නෑ. පුළුවන් නම් යාළුනෝ ඊට බලලා. අන්න මම දෙන අභියෝගය. දැන් හැබැයි මේ කතාවට ගන්න යාළු වෙන ඇති. කොහොම නමුත් ඒක effortlessly ඒ ඇහැදෙන වෙලාව එනකන් එතන ගියාට පස්සේ ආයෙ චොක්ලට් වලට වීදම් කරන්න ඕනේ නැහැ කියලා තේරුම් ගන්නවා කියන එක තමයි. ඊටි ඊටි දෙන්න ගටන් ගත්තොත් ඉතින් කෙල්ල ටික හිතා ගන්නවා මේක නෝන්ජලයි කියලා. ඉතින් ඉතින් ආවට පස්සේ ඉවරයි. අන්න ඒ වගේ මේ වාසිය මේ අරමුණත් එක්ක වැඩි හුරතලයක් නැතු අරමුණ නැතු වෙන තැනක් එනවා. ඒක බයිසිකලයක් පදින කොටත් තේරෙනවා බැලන්ස් එක ආවයි කිය. ආවට පස්සේ පුළුවන් තනිය අතින් ගිරියන්. නැත්නම් අත් දෙක මත ඇරලා යන්න පුළුවන්. ආන්න වගේ යනකොට පුදුම ප්‍රීතියක් එනවා. හැබැයි මේ ප්‍රීතිය මම ඊයේත් කියන්න උත්සාහ කරේ ඒකේ යෝගාවචරය දැනගන්න ඕනේ මයි ළඟ දැන් කාම නෙවෙයි තියෙන්නේ. කාම සංඥාවක් නෙවෙයි දැන් රූපේ තියෙන්නේ. හැබැයි ඒක ඉබේ අනායාසයෙන් සිද්ධ වෙන තැනට ගියාට පස්සේ කර ප්‍රීති විය යුතුයි. උඟ දෙනෙක් ප්‍රීති වෙනා වෙනකොට අයියෙන් මෙනෙහි කරන්න පටන් ගන්නවා මේ නැති උනායි කියලා අරමුණ. ආස්වාස් ප්‍රසාද දෙකේ වෙනසක් නැතිවලා තුනි වුණාට පස්සේ එයා හිතන්නේ වැරදිලයි කියලා අයියෙන් මෙනෙහි කරන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ප්‍රීතියක් එන්නේ නැහැ. එතකොට වෙන්නේ අර නිින්දයාගෙන එන බබාට තට්ටු කරලා අහන ඔයා නිදිද කියලා. ඔයා නිදා ගන්නකොට මට කියලා බුදිය ගන්න බෑ. මං නැලවිලි කවි කියන්නම්. ඔයාට නිින්ද ගියම මට කියන්න කියනවා වගේ. ඒක දැනගන්න එපා. දැන් මේ බබා නිින්ද ගන්නවා කියලා. අන්න ඒ වෙලාවේදී නැවත නැවත පහුරුකගා මෙනෙහි කරන කට්ටිය මං හරියට දැක්කා ওই පණ්ඩිතාරාමෙට ගියාම. ඒ දින උපදේශ හැම වෙලාවෙම කියන්නේ මොන එකටත් කියනවා මෙනෙහි කරන්න. මෙනෙහි කරන්න. මෙනෙහි කරන්න. මෙනෙහි කරන්න කියලා. නෑ මෙනෙහි කිරීම ඒක තැනක් තියෙනවා. එච්චරයි මෙනෙහි කරන්න ඕන. ඊට පස්සේ අරමුණ අනායාසයෙන් වගේ නතු වෙන ගතියක් එනවා. අන්නේ දේ දැක්කනම් එයාට තේරුම් ගන්න පුළුවන්. දැන් ඉතින් මේ මිනේ කිරීමේ ක්‍රමයේ මේ අවස්ථාවේ හොඳට මම දක්ෂ වෙලා තියෙනවා. අවශ්‍යතාවයක් නැත්නම් මිනේ කරන්න ඕනේ අරමුණ දිහා බලාගෙන ඉන්නකොට ඊ අරමුණ යම් ප්‍රමාණයකට assume වීමකුත් අනායාසයෙන් සිද්ධ වීමකුත් ඒ වගේම අරමුණට සෑහෙන ප්‍රමාණයකට සමා තමීප වීමකුත් අනුව තමයි මෙනෙහි කිරීම අවශ්‍යතාවය නැති වෙන්නේ. ඒකද යෝගාවතරය ඒක තේරුම් අරගන්න වෙන්නේ ලක්ෂ වාරයක් කරලා. ඊට පස්සේ ඒක එහෙමම මේ ගෙවන් කිරීම, සියුම් වීම දිග්ගටම බලාන යන්න. මේක මේ තවත් වාසස්ථානයක් මම බහු කරා. දැන් දිගටම ගෙවන් කිරීම දිගටම සියුම් වීම දිගේ බලාන ඉන්නකොට ඒක නිකන් සාමාන්‍ය භාෂාවෙන් කියන්න පුළුවන් වෙන්නේ ප්‍රස්වාසයේ නිම වෙන හැටිත් පේන්න පටන් අරගන්න. පිම්බීම හැකිලිම හැකිලිම නිම වෙන හැටි පේන්න පටන් ගන්නවා. මේ බලබල හිටපු අරමුණේ ගෙවන් වීම ඉස්සර මේක අරමුණ කැඩීමක් සතිය කැඩීමක් සමාධිය කැඩීමක් කිය කිය ඉන්න එකනට තේරෙනවා. ඒ කැඩීමක්ම නෙවෙයි හොඳ සතියකින් හොඳ සමාධියකින් මේ Tamanට මෙතෙන්ට එනකන් අත දුන්න උර දුන්න අරමුණම ගෙවි යෑම බැලීම පුදුමාකාර සාන්තිදායකයි හැබැයි පෙරපින් කරපු කෙනාට තමයි අනිත් එක්කනට ඒක බය හිතෙන ගතියක් එනවා. අනිත් කෙරුවට හිතන අපරාධි දැන් මේ මේ අංගී ගහගෙන යනකොට එල්ලෙන්න වෙලක් නැතුව ගියා වගේ. ඉතින් ඒ නිසා දෙවෙනි ධ්‍යානයේදී ලැබෙන ප්‍රීතිය වගේ මෙතනදී මේ අරමුණ ගෙවන් කිරීම දිහා බලලා ඒකෙන් සුඛයක් උපදනවයි කියන එක එක ශිල්පයක් ඒක. ඒකයි දැනගෙන යන්න කියලා කියන්නේ. ඒකයි ලෑස්තිලා යන්න කියලා ඒකයි සුතමේ ඥානෙ තියෙන්න ඕනේ කියලා කියන්නේ. සමහර වෙලාවට ඒක හිතෙනවා. හරි දැන් අරමුණ ඉබේම සිද්ධ වෙනවා. මේ අරමුණේ ගෙවන් වෙන පැත්ත, ඡේ වෙන පැත්ත නැත්නම් අරමුණ සියුම් වෙන පැත්ත දැකලා මේ සියුම් වීම කියන්නේ ආනපානේ මේ හුස්ම නැතිවීමක්වත් සතිය නැතිවීමක්වත් සමාධිය නැතිවීමක්වත් නෙවෙයි. ඒකේ වෙනදා නොදැක්ක තවත් එක පැත්තක් පේනවා. ඒකට හොඳට දේශ බලාගෙන ඉන්න ඕනේ. මෙනෙහි කිරීමකින්වත් තොරව. ඒකට හොඳ ලස්සන දෙයක් ගෙවෙන. ඊට පස්සේ ආය ආස්වාස කළා ආය ප්‍රසවාසය ගෙවෙන. ඒක අරිටට වෙඩි වැල්තර යනවා. ආය ආස්වාස කළා ආය ප්‍රසවාසය ගෙවෙන. ඊට පස්සේ සතිපස්සලේ අපි අර මේ මේකට තට්ටු කරලා ඉවරෙන්දන අහගෙන ඉන්නේ කියන. ඉතින් කෑ ගහන දඟලනකොට කරන්න බෑ. ඊට පස්සේ කියන ඕම් බෑ. ඔක්කොම නතර වෙන්න ඕන ආයෙතරත් තට්ටු කරනවා. ඉවර වෙන තැන බලන්න. බුද්ධමාකාර සතියක් ඒ. ඒ ළමයි නිකන් හරියට ජපමන්තරයෙන් මෙතුරුවා වගේ එහෙම්ම ගල් වෙනවා. ඒ මොකද දැන් බලන්නේ සද්ද නෙවෙයි අහන්නේ. ඇතිවීමත් නෙවෙයි අහන්නේ. සද්ද ගෙවීම. ඉතින් ඒක මේක ගැන කතා කරනකොට අටුවාචාර්ය වහන්සේ සඳහන් කරනවා විශේෂයෙන්ම විසුද්ධි මාර්ගයේ සඳහන් තියෙනවා. ඔය තුන්වෙනි පාරජිකාව සම්බන්ධව ලියලා තියෙන වාක්‍යෙත් ඒකමයි තියෙනවා දෙකම කරලා තියෙන එකම අටුවාචාර්ය වහන්සේ ගාහන්ටාරයකට ගැහුවාම ඒ සද්ද නිම වෙන හැටි බලනවා වගේ තමයි ආනාපාන සති භාවනා පමණක් අරමුණ ගෙවන් වෙන්න ගෙවන් වෙන්න සමාධිය වැඩි වෙනවා කියන්නේ. අරමුණ ගෙවන් වෙන්න ගෙවන් වෙන්න සතිය වැඩි වෙනවා. අරමුණ ගෙවන් වෙන්න ගෙවන් වෙන්න යට වැඩි සුඛ එළවන සුළු පහසු කරවන තැනකට යනවා. ඉතින් ඒක යෝගාවචරයට හිතවදින්නේ නැත්තේ ඒක යෝගාවචරයට රස විඳින්න බැරි මේ එකතු කරන්න පුරුදු වෙච්ච ජීවිතයක් නේ අපිට තියෙන්නේ. හැමදේම රැස් කරන ජීවිතයක් තියෙන. ඉතින් ඒකෙදි මේ අතට වැලි ටිකක් අරිනකොට වැලි ටික සූරා බහිනවා නම් ඇඟිලි අස්තෙන් අපිට හිතෙන්නේ කොහොම හරි කරලා මිරිකලා වැලි ටික අල්ල ගන්න ඕනේ කියලානේ. මේ ගෙවන් වීමේ රසය ඒකේ තියෙන සුඛය තේරුම් අරගන්නේ නැහැ අපි. ඒක අපි දකින්නේ අභාග්‍ය සම්පන්න දෙයක් විදියට. ඒක අපි දකින්නේ අරියාදුවක් විදියට. ඒක අපි දකින්නේ මගේ දුර්ලකමක් විදියට. කොහොම හරි වලිගෙන් හරි කමන්නේ අල්ල ගන්න හදා. නැත්තර ගෙවන් වෙන හැටි යන හැටි දිහා බලන්න ගියාම තේරෙන පටන් ගන්නවා පුදුමාකාර සුඛයක් තියෙනවා. මොකද ඊට පස්සේ දැන් කල යුත්තක් නැහැ. සිද්ධිය සිද්ධ වෙනවා මට තියෙන ඇහක් පිට ඇහක් තියන ගෙවෙන හැටි බලන්න. ඉඳ ඉර පායනකොට තරු ගෙවෙනවා. හොඳට බලා ඉන්නවා තරුව ගෙවෙන හැටි. අන්නේ කලාව දැනගත්තට පස්සේ තේරෙනවා අපේ ඉඳුරංගේ අති ප්‍රනීත මට්ටම් වලට ඉතාම ගැඹුරු මට්ටම් වලට යන්න නම් ඒක ගෙවෙද්දි එහෙම කරන්නේ නැතුව ඒකටම හිත යොදාගෙන ඇසිපිල්ලම් ගන්න නැතුව බලන ඉන්නවා. බලන ඉන්නකොට ඒ අර තිබුණු අත්දැකීම දිගේම ඒක මායා කරන මට්ටමට ආවත් දන්නවා මේ තිබුණ එක ගෙවෙමින් තියෙනවා කියලා. යන්නේ දර්ශනයක් විදිහට ඇහැතින් ඈතට යන හතෙන්තරවදියා බලන්නේ. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට අල්ලගන්න බැරි වෙනවා වලාකුලක් අස්සෙන් යනවා ගහක් අස්සෙන් යනවා ඊට පස්සේ නැති වෙනවා වගේ. මොකද නැති වෙලා නෙමෙයි තියෙන්නේ අපිට ඇහැ හුරු නැහැ. ඒ වගේ ගෙවෙන දේක් දිහා බලලා. ඉතින් ඒක දිහා බලන්න බලන්න වෙන්නේ ඇහි අර නාභිගත කිරීමේ ශක්තිය එන්න එන්න වැඩි වෙනවා. ඉතින් ඒ හරහා තමයි ඒ අරමුණ ඊටාම සියුම් මට්ටමට ය아가න එනකොට පුදුම සුඛයක් තේරෙන්න පටන් ගන්න උත්සාහ කරන්න ඕනෙත් නෑ අරමුණ ගෙවෙනවා. මේ මට්ටමේ ඉඳලා දැන් මේක නැති මට්ටමට යන එක තමයි චතුත් අධ්‍යාන කියලා සාමාන්‍යයෙන් ගුරු උපදේශවල කියන්නේ. අරමුණ බැනේ කරන්න සියුම් වේගන යනකොට සතිය වැඩි කරන්න නැත්නම් අවධානය වැඩි කරන්න කාර්යයක් ඇබැග්ගයක් කියලා හිතන්න එපා එහෙම නැත්නම් අරියාදුවක් කියලා හිතන්න එපා ඒ ගෙවෙද්දි තමන්ගේ එකලස කඩා ගන්න තෝ ගියොත් වෙලාවක් එනවා සුකස්සච පහනා දුක්කස්සච පහනා පුබ්බේව සෝමනස දෝමනස්සං අත්තගමා ඔක්කොම දැනගෙන ඉන්නේ දැන් අර තිබුණු දුකයක් නැහැ දුක කලින්ම නැති කරලා මනසේ දෝමනස සෝමනස නැහැ අනේ මට මේ තිබුණු දේ නැති වුණා නේද මේ නැති වෙන්නේ සතියද මේ නැති වෙන්නේ සමාධියද කියන අර ගෙවන් කිරීම නිසා වෙනදාර පපුව වතුර ගන්න <gasps> ගෑවෙන ගතිය නැහැ ගෙවෙන නිසා බලائیں එතකොට අදුක්කමං අසුකං උපේක්ඛකෝ සති සමාධි පාරිශුද්ධේ. අර තේරෙන පටන් ගන්නවා මේ අරමුණ නැති වෙන්න නැති වෙන්න සති සම්පජඤ්ඤයක් පාරිශුද්ධයක් එනවා උපේක්ෂාවෙන්. මේ සත් තම ඇති කරගත්ත සතිය හරියට පොළවේ දිගේ ගිහිල්ලා ගිහිල්ලා ආසයන්තරාව පොළවෙන් උඩට ඉස්සුවා වගේ අරමුණ නැහැ සතිය තියෙන. එතකොට මේ සතිය අරමුණ ගෙවන් කිරීම පිළිබඳව පුදුම උපේක්ෂාවකින් කරගෙන යන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් අර කාමයේ අයින් කරන්න රූපය අල්ලන වෙලාවේ හිතන්නවත් බෑ මේක. කාමේ සහ කාම සංඥාව අයින් කරන්න අපි රූපේ අරමුණු කරනකොට රූපේ බොහොම ගොරෝසුට තියෙනවා අපිට අල්ල අල්ල ගන්න දෙයක් තියෙනවා. දැන් ඒ ඔක්කොම කාමේ සහ කාම සංඥාවක් නැතුව තියෙදි මේ රූපයේ මේ ක්‍රමික විපරිණාමය දැකලා ඒක ගෙවන් වෙනකම්ම යනවයි කියලා කියන්නේ ඒ චතුත ධාන මට්ටම මේ රූප ලෝකයේ පිළිබඳ විශිෂ්ට ඥානය ඕක තමයි. මේ රූප ලෝකයේ අපිට යම් පදනමක් දුන්නට ඒ රූප ලෝකේ නැත්තම් ඊට වැඩිය හොඳ තැනක් තියෙනවා. එහෙම නැත්තම් මේ ආමිෂයේ අපිට සුඛේ දුන්නට නැත්නම් අපි කියන මේ සුඛෝපභෝගී දේවල් එහෙම නැත්නම් භෞතික සම්පatti ආමිෂයේ සුඛේ දුන්නට ආමිෂේ නැති තැන ලැබෙන निराමිෂ සුඛය මොනම තාලෙන්වත් ආමිෂත් එක්ක සංතන්දනය කරන්න බෑ. ඒක කිසිම විශේෂක ලෝකේ උගන්වන්නේ නැහැ. හැම විශේෂකම උගන්වන්නේ ආමිෂ වැඩි කරන්න. භෞතික සම්පatti වැඩි කරන්න. සූප සූප උපභෝග පරිභෝග වස්තු වැඩි කරන්න. වැඩි කරමින් වැඩි කරමින් යනවා මිසක් අයක නැතුව සුඛෝපභෝග වස්තු නැතුව එනතම මේ විඥානයේ ඉන්ද්‍රිය බද්ධ නොවි පිටලෙල්ලෙන් ඇතුළට ගිහිල්ලා මේ ඉඳුරංගෙන් එකෙක්ගෙන්වත් වැඩ ගන්නෑ එතකොට මේක හෙන gediy වගේ හරියට මේ ඇඟිලි පහෙන් එක එකකින් අල්ලනවා වෙනකොට වල්ලු කරෙන් ඇල්ලුවා වගේ gediy පිටින්ම අහුවෙන්න පටන් ගන්නවා. ඒක අර පිට නන්නත්තර වෙලා තිබුණ විඥානේ ඇතුලෙන් ඇතුලට යනකොට ඒක තනක් එනවා. මේ ඉඳුරන් හා සම්බන්ධ නැහැ. ඉඳුරන්ට අදාළ බාහිර ආයතනත් එක්ක සම්බන්ධ නැහැ. ඒ පුදුම පිරිච්ච ගතියක් එනවා. ඉතින් ඒක කියනවා රූප ලෝකේ එහෙම නැත්නම් මේ ඉන්ද්‍රිය බද්ධ ඥානයේ විශිෂ්ට තත්වයක් කියලා. ඒක විද්‍යාවට මම හිතන්නේ කපට තේරුම් ගන්න පුළුවන්. මොකද විද්‍යාව තන්නේ කරම ඉන්ද්‍රිය බද්ධ ඥානයක්. ඒක මේ ද්‍රව්‍ය වලින් සැප වෙන දෙයක්. ඒ නිසා ඒකට ආගමනුරූප චින්තනයේ වස. අද මේ චින්තනයේ ගිය අපේ අවුරුදු 200කට වැඩි ඇවිල්ලා තියෙනවා දැන්. භෞතික විද්‍යාව කියලා මේකට කියන්නේ. වස්තු වලමයි සැප තියෙන්නේ. ඉතින් ඒ නිසා කාමට කාමරා ගන්නවා. කාකොටා වැටෙනවා. ඒ වස්තු නැති තැනක මෙහෙම සැපයක් තියෙනවා කියලා කවුරු හරි කිව්වොත් කියනවා අපෝ ඔව්ව මේ මැජික් කතා. ඔය කරන්න බැරි දේවල්. ඒව ඕනේ නෑ මේ අස්පන අපිට මේ තියෙන දේ මොනවද කතා කරන්නේ. ඒව ගණ්ඩ බැරි කට්ටිය තමයි ඔහොමම කතා කරන්නේ කියලා. ඉතින් බුදුරජාණන්සේ ද්වේතානුපස්සන සූත්‍රයේ කියනවා යම් කිසි හොඳටම මේ භෞතික විද්‍යාව දන්න කෙනෙක් ඇවිල්ලා මේ වස්තුවේ මේ භෞතික දේ මේ මේ තැප තියෙනවායි කියලා කොච්චර කියන්න ගියත් ආර්යයන් වහන්සේට පේන එක කිසිම තැපක් නෑවා. ආර්යයන් වහන්සේ කෙනෙක් අවිල්ල කිව්වොත් එමේ බස් භෞතික සම්පatti නැති තැන සැපක් තියෙනවා කියලා අර විද්‍යාඥයෝ කොහොමදෝ එහෙම වෙන්නේ තියෙනවනම් පෙන්නනවා කපටත්. කද්දාවත් පිළිගන්නේ නැහැ. ආර්ය ලෝකේ තියෙන සැපේ පෘථජන කවදාකවත් පිළිගන්නේ නැහැ. පෘථජන ලෝකේ තියෙන මේ කක්කාව ආර්යයන් වහන්සේලා පිළිගන්නේත් නැහැ. ඒ නිසා මේක උඩ යට යටිකුරු වෙච්ච තැනක් තියෙනවා. ඒ යටිකුරු වීමේ රූප ලෝකයේ සම්බන්ධ කතාව විතරයි මේ කියලා දෙන්නේ. ඒ කියන්නේ අපිට අල්ලන්න පුළුවන් ත්‍රිමාන රූපයක්, කොන්ක්‍රීට් රූපයක්, ඝන බහල රූපයක් අරගෙන ඒක ගෙවම් කරමින් ගෙවම් කරමින් යනකොට අපිට ඒකේ ආධාරයෙන් රූපයකට නතු වීමේ හේතු වීමේ ආධාරයෙන් කාමෙන් කාම සංඥාවෙන් අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ කාමයේ සහ කාම සංඥාව අයින් කරන්න හේතු වෙච්ච මේ රූපයත් අයින් කරලා යනකොට නැත්නම් රූපයත් ගෙවෙන කම්ම කරගෙන යනකොට ඒ යෝගාවචරය වැටෙන්නේ කිසිම ඝර්ෂණයක් නැති අවකාශයකට වැටෙනා වගේ වෙනවා. ඉතින් ඒක පාළුව තනිකම කියලා තමයි තේරෙන්නේ. දන්නේ නැති කෙනෙකුට තේරෙන්නේ යමක් තිබිලා නැති උනායි කියලා. something is better than nothing කියන කට්ටියට මේ nothing එක පේන්නේ something එකේ අභාවයට. එතියා සම්තිං එක හොයනවා. එම් පුළුවන් වෙයිද භාවනා කරනකොට nothing is better than something කියන්නේ. කවුරක්වත් කැමති වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ආකල්පේ නැති තාක්කල් එවැනි හිතේ සකස් වීමක් නැති තාක්කල් අර සම්තිං එක නැති වෙනකොට ඉති වෙවුලනවා, දඟලනවා, নানা ආකාර දේවල් සිද්ධ වෙනවා. සිද්ධ වෙන්න ඕන ඇත්තටම සිද්ධ වෙන්න ඕන. මොකද ඒ තරම් කල්ප ගාණක් මේ වස්තු මත සුඛෝපභෝගී දේවල් මත ඒක සැපක් කියලා හිතාගෙන එහෙම නැත්නම් මේ දාන ආදී කුසල කර්ම කෙරුවට පස්සේ අපිට තියෙන්නේ ඒ සැප සම්පත් ලැබලා දෙනවා කියන අදහස. මේ ආත්මේ ඉන්දියාප්පම් පූජා කරුවා ලබන ආත්මේ බුරියානි හම්බ වෙනවා. ඔන්න දාන කතාව. එහෙම නැත්නම් පීච් හම්බ වෙනවා. ඒ නිසා නොගානෝ විහාරි ඉන්දියාප්පම් පූජා කරපන් ලැබෙනවා ඒක. ඉතින් ලැබෙන්න ලැබෙන්න ඉතින් හිතනවා හරි සත් ධර්මයත් ඇත්ත හරියටම හරියි ඒක බොරුවක් නෑ. ඒක නිසා මේ ඒ බණ කතා උගන්වන පොතක් තියෙනවා අපිට හාමුදුරුන්ට. ඒකේ කියලා තියෙන ගොඩක් විස්තර තියෙනවා දාන කතාවේ. ඒ දාන කතා හරි ලොකුයි කියනවා හරියකට ඇතෙකුට ඇත් ඇට්ටයක් අඳනවා වගේ. ඇතාගේ ඇඟ දිගපළල නිසා උතේහෙන්ද කැටයන් දාන්න පුළුවන්. දිගපළලයි හොඳට. හොඬේට වෙන විදියක් ඇටයන් දානවා තංකන් දෙකට වෙන විදියක් ඇටයන් දානවා කකුල් හතරට වෙන එකක් බඩට වෙන එකක් අත්පය දිගහැරලා කැටයන් දාන්න පුළුවන් ඉතින් එහෙම ඇන්දිල්ලක් තමයි කියනවා මේ දාන කතාව ඊට පස්සේ කියනවා ඒ ඇතාගේ හොඬේ කැපුවා වගේ කියලා කියනවා සීල කතාව ඊට පස්සේ ඔක්කොම ඉවරයි අර දාන කතාව ගෙනියලා ඊට පස්සේ ඇතාගේ හොඬේ කපලා දානවා ඒතකොට කියනවා ඔය දන් දෙන්න ගිහිල්ලා මේ ගමක් දන් දෙනවට වැඩිය කපක් දන් දෙනවට වැඩිය යමක් නොකර ඉන්න එකෙන් පින් සිද්ධ වෙනවා ගොඩක්. සතක් සතෙක් නොමර හිටියොත් අවුරුදු කල්ප ගණක් දන් දෙනවට වැඩිය පිනක් සිද්ධ වෙනවා. හොරකමක් නොකර හිටියොත් දැන දැන කුසලෙ මෙච්චරයි කියන්න බෑ. දඩ Taman දැන දැන කාමීච්ඡාචාරයෙන් අයින් වෙන්න පුළුවන් නම් වස්තු දාන වලින් ඒ වස්තු දානයෙන් කරන හැම කුසලයක්ම ප්‍රමාණයි. සීලයක් රැකපුවම අප්පමෙයයි අනන්තයි කියලා කියනවා. ඉතින් මේ දාන ඔක්කොටම වැඩිය සතෙක් දැන දැන නොමර ඉන්න වෙලාවක ඒ බුරුවෙන් පණ්ඩිතසංශ මතක් කරනවා. ඒ මනුස්සගේ එක චිත්තක්ෂණයක මේ අබේ දාන කතාව නිසා සාන්තිය ලැබෙන සත්ව ප්‍රජාව මෙතකයි කියලා නැහැ. ඒ තරමට කුසල. ඒ නිසා දාහන දෙන්න ඒක කියන්නේ හිතරි දෙන්නේ නැති වෙන විදිහට කියන්නේ දාහන දෙන්න සීලවන්තව දාහන දෙන්න. සිල්වතෙකුට දාහන දෙන්න කියන්නේ. එතකොට කියනවා දාන දීම කියන්නේ කෙරුවාවක් සීලය කියන්නේ නොකර සිටීමක්. අකිරියක්. ඉතින් මේ දෙක තේරුම් ගත්තට පස්සේ යම් කිසි කෙනෙකුට තේනවා දානේ හරහා තමයි සීලයට යන්න තියෙන්නේ. නමුත් සීලය අති ශ්‍රේෂ්ඨ තැනක්. ඊට පස්සේ සීලයට පස්සේ මේ වගේ සමාධියකට ආවට පස්සේ ඉන්ද්‍රිය බද්ධ ඥාන ඉන්ද්‍රියයන්ගෙන් අයින් වෙලා මේ නිර්ාමිෂ ප්‍රීතියකට ලබනාත්ම නෙවෙයි ඒ පින ලැබෙන්නේ. දාහනේ පින ලැබෙන්නේ ලබනාත්ම. ඇත්තට මේ ආත්මෙත් ලැබෙන කොටසක් තියෙනවා. සීලෙත් එම නමුත් මේක අකාලිකයි. යම් වෙලාවක ඒකට ගිය ගමම තමයි තේරෙන පටන් ගන්නවා. ඒ අරමුණක ගෙවි යෑමක් සන්තෝෂ වෙන්න පුළුවන්. නැත්නම් සුඛයක් ඇති කර ගන්න පුළුවන්. ඒ අපේක්ෂා කරලා යන්න පුළුවන්. වෙන්න වෙන්න වෙන්න වෙන්න ඒකට අනුග්‍රහ කරන්න පුළුවන් නම් පේනවා. මනුස්සයාට මෙහෙදි මේක ලබන්න පුළුවන්. ආන්නේ தത്വෙට භාවනා කරලා විතරක් බෑ. ඒකට සුතමේ ඥානෙ තියෙන්න ඕනේ. සූදානම් ශරීරකේ යන්න ඕනේ. ඒ ගියාට නොලැබෙන්න ඉඩ තියෙනවා. ලැබිච්ච වෙලාවක Tamanට මෙන්න මේකයි මේ නව අනුපොබ්බ විහාරවල මේ හතරවෙනි විහාරය මේ ලැබිලා තියෙන කියලා දැනගන්නවා කියන එක ඔය හිතන තරම් ලේසි නෑ. චිත්ත ධර්ම. අපිට කියන්න බලන්න මම පළවෙනි ධ්‍යානට ආවා, දෙකට ආවා, තුනට ආවා, හතරට ආවයි කියලා කියන්න පුළුවන්. ඒත් ඒකෙදී පාවොක්සයිඩ් ඔය පොත ලියනකොට සඳහන් කරනවා. ඒකේ කියනවා මූල ධර්මානුකූලව බැලුවොත් නම් ඇත්තටම අරමුණ නෑ. හුස්ම ගන්න නැතුව මැරලා නෙවෙයි, හුස්ම දැනෙන්නේ නෑ. නමුත් කියනවා යම් විදියකට මේ යෝගාවචරයට හැකියාවක් ඇති වෙලා ඇත්තටම හුස්ම නැද්ද කියලා බැලුවොත් තියෙනවා. ඒතකොට ධානය කැඩලා. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තිනවා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. මේ තමන් උපයාගත්ත ධානය පිළිබඳ සැකමසුව බැලුවොත් ඒකෙන්ම ධානය කැඩලා ආය ආරමුණ මතුවේ. ඉතින් ඒකට මේ යෝගාවචර මේ සංසිද්ධිය කොහොමද වාර්තා කරන්නේ? නැහැ කියලා බැලුවොත් නැහැ, තියනවා කිව්වොත් තියනවා. මනෝපුබ්බංගම ධම්මා මනෝසෙට්ටා මනෝමය. ඉතින් කොච්චර කාලයක් යයිද මේ ලියන්න තියෙන මල්ල ඔබල බලන්නේ නැතුව පුරුදු කරන්න. හරි අමාරු. මොකද අපි හැම වෙලාවෙම කුත්තු කර කර බල බලා. ඉතින් ඒ නිසා ලැබුවට පස්සේ ඒක ඇත්තද කියලා බලන්න පොඩ්ඩක් බබා පූජිත කියලා බලන්න කතා කරලා අහනවා. බුද්ධිද ඇත්තටම බුද්ධිත කියලා. දැන් පොඩි එකා කුණුහරුප දන්නවනම් කියනවා. ඉතින් ඒ වගේ තමයි අපි අර ඒ නිර්ාමිෂ සුඛයට ගියාට පස්සේ ඒක පරීක්ෂා කර බැලීම හරහා පරීක්ෂා නොකර ඉන්නත් බෑ. ඒක අපේ අර තියෙන ඇතුළත තියෙන ගතියක්. මොත් පරීක්ෂා කිරීමෙන්ම මේක කෙලසෙනවා. ඉතින් ඒක සඳහා කොච්චරක් මේක වශී කරන්න ඕනද කොච්චරක් පුරුදු කරන්න ඕනද? ඉතින් ඒ විදිහට කරන්න පටන් අරගත්තට පස්සේ තේිනවා මේක කරන්න මොන වගේ පරිසරයක් අපිට අවශ්‍ය වෙනවද කියලා. ආවට ගියාට දුවන පයින් එක මම මේක කරන්න බෑ. කරලා කරලා කරලා හැමදාම එතනම වාඩි වෙලා ඒ දිශාවටම හැරිලා ඒ පූර්ව කෘත්‍ය කරලා යාගෙන යනකොට දැනගන්න ඕනේ දැන් මෙන්න මේ කේල් ගහ ගන්න දෙන්නේ සතා පොල් ගහ ගන්න දෙන්නේ කියලා මේකට අනුග්‍රහ කරනවා කියනකොට කායින් ඇහුවොත් මොකද්ද ඒ වෙලාවේ කරන්න ඕනේ කියලා නික්කන් හිටපන් කියලා තමයි කියන්නේ මොනවා කෙරුවත් මේ ඇහැට කුණ වැටෙනවා වගේ නිසා සීලේදී වගේ සතුන් නොමරින් දීමක් හොරකම් නොකර සිටීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන හොඳට මේක තල්ලු කරලා Java කවුනාට පස්සේ යන්න ඇරලා දිහා බලාගෙන ඉන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ මට්ටම ওই කියන මේ උපෙක්කකෝ සතිමා විහෙරිය කියන මේ හතරවෙනි ධ්‍යාන ධ්‍යානෙදි ලැබෙන මේ සමතුලිත භාවය නැත්නම් මේ සූක්ෂම භාවය තමයි ਸਰුවචන් වහන්සේ ආර්යමන් සම්දි වශයෙන් පෙන්වන්නේ මෙතෙන්ට යන්න ඕනේ ඒකේනා මේ භවයෙන් ගැලවීමේ කටයුත්තට යන්නලා. ඉතින් ඒක නිසා ඒ හතරවෙනි ධ්‍යානෙ නැත්තම් මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන් මේක තියෙන්න ඕනේ කියලා වගේ මත ටිකක් තිබුණා 1956 ට ඉස්සෙල්ලා. ඒ මතේ කොච්චර සමාජයේ පුරා ජන විඥානයේ පුරා ගියාද කියනවනම් ගිහියත් යන භාවනා කරන්න බෑ. ඒක සඳහා මුළු ත්‍රිපිටකයම දැනගන්න ඕනේ. අරණ්‍යගත වෙන්න ඕනේ. පැවිදි වෙන්න ඕනේ. සීලේ 100%ක්ම තියෙන්න ඕනේ. ඒ නිසා උත්සාහ කරන්නවත් බෑ කියන එක තමයි ඒ 56ට ඉස්සලා තිබුණ කතාව. මට ඉච්චර මතක නෑ මම 52 ඉපදිලා තියෙනවා. 56ට ඉස්සලා ඉච්චර 6 4 තේරෙන වයසක් නෑ. නමුත් සුද්ධෙක් කරලා තිබුණ පරීක්ෂණයක් ලියලා තියෙනවා. බුද්ධ ජයන්තියෙන් අවුරුදු 50කට පස්සේ අද කී දහහක් භාවනා කරනවද කියලා. බුද්ධ ජයන්ති කාලේ කවුරක්වත් භාවනා කරේ නැහැ. භාවනා කරනවා කියන එක තියා කමට හන් දෙන්නවත් කවුද ඉන්නේ කියලා ওই මහා මහා ලොකු ලොකු හඳුරෝ බයිලා කී කිය හිටියයි කාලේ. දැන් නැහැ. දැන් කියන හතරවෙනි ධ්‍යාන නැත්තම් අඩු ගන්න මේ අරමුණකට හිත දාලා මට මේ නීවරණ ධර්ම පහ නැහැ කියන එක හෝ තේරුම් අරගෙන මේ අරමුණ දිහා පුළුවන් තරම් බලන ඉඳලා මේ අරමුණ ගෙවීම දැක ගන්න පුළුවන් නම් ඒක ධ්‍යාන වශයෙන් සමත වශයෙන් අර්පණා වශයෙන් නැති වුණාට මේක කළ හැක්කක් බව කාට හරි වැටහෙනවා නම් ඒ අපි කරපු පරිශ්‍රණය නිසා ට්‍රයිල් ඇන් එරර් එක නිසා වෙච්ච දෙයක්. එيشා අද මේ කාලේ වෙනකොට ඒක මේ එච්චරම දුර්ලභ වස්තුවක් නෙවෙයි. අද භාවනා කරන්නේ අරණ්‍යගත භික්ෂුන් වහන්සේලා විතරක් නෙවෙයි. අද භාවනා කරන ඔක්කොම ත්‍රිපිටක දන්න අයත් නෙවෙයි. අද භාවනා කරන ඔක්කොමලා 100 100ක් සීල දන්න අයත් නෙවෙයි. අත උත්සාහ කර ප්‍රමාණයට තමයි තේරෙන පටන් ගන්නවා. මේ වස්තුව නැත්තම් ගත්ත අරමුණ ගෙවෙන්න ගෙවෙන්න ඒ තරමටම හිතේ කෙලස් අඩු ගතියක් තියෙනවා. ඉතින් ඒක අසුවිරු ඥානයකින් ඇතුව භාවනා කරන්න ගිහිල්ලා ඒක ගෙවෙන්න ගෙවෙන්න මේ ගෙවෙන්නේ කෙලස්. පාළු ගතියක් තනි ගතියක් නෙවෙයි. මේ කෙලස් නැති වෙච්චාම අපේ හිතට ඉන්න බෑ. අපේ හිත නිින්දට වැටෙනවා. අපේ හිත පාළු වෙනවා. අපේ හිත තනි වෙනවා. අපේ හිත හොයනවා මොනවද? ආනේ කොහොඳට හිතට වදලා දුන්නා නම් මේ භාවනාවට වාඩි වෙලා කොච්චර වෙලා යනවද මට පාළුකම මතුවෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. භාවනාවට වාඩිලා කොච්චර වෙලා යනවද මට නිදිමත එන්නේ කියලා හිතන්න බලන්න. ඒ තරම් ඉක්මනින් කෙලස් ගිහිල්ලා හරි පැත්තට. මං කියන්නේ මේ කෙලස් නින්ද නෙවෙයි. ඒ තරම් ඉක්මනට මේක නැති වෙනවා. ඉතින් ඒකේ බුදුමේ ස්වාමීන් වහන්සේ කියනවා මේ යෝගාචර අමාරුවෙන් අමාරුවෙන් හරි කොහොම හරි අරමුණ සතියට නතු කරන අරමුණත් එක්ක ඉන්න පුරුදු වෙලා මුල් මුල් කාලේ ඒ ටික සාමාන්‍ය මට්ටමට වගලා ගන්න විනාඩි 50 60 යනවා. පහුවෙනකොට පහුවෙනට හුස්ම දෙක බලනකොට Taman අර ඉතාම ගැඹුරු මට්ටමට යන්න තර පුළුවන් තරමට මේකේ පරිචයක් එන්න පටන් ගන්නවා. මේකේ වශී භාවයක් එන්න පටන් ගන්නවා. මේකේ ජවයක් එන්න පටන් ගන්නවා. යෝගාවචරයටම හිතා ගන්න බෑ. ඒකට හුඟක් සුතමේ ඥානෙ තියෙනවා නම් හොඳට කලපුරුද්ද තියෙනවා නම් යාට තේරෙනවා ඉස්සර නම් මටත් හිතා ගන්න බෑ නමුත් ඉඳ ගන්නකොටම දැන් අරමුණ සියුම් ඉඳ ගන්නකොටම තේරෙනවා අර ඉස්සර වගේ කැලිය කප කපා ඉන්න ඕනේ හොඳට හදපු පාරක යනවා වගේ තේරෙන පටන් අර ගන්නවා ඉතින් එහෙම කෙනෙක් ආයසරයක් මුල ඉඳලම මෙනෙහි කරන්නයි අර මේ පටන් ගත්තොත් අවුලක් වෙනවා ඒ නිසා පොදු කමටහන් සුද්ධ කරනකොට පටලවිල්ලක් තියෙනවා. හරියට එක එක කෙනෙකුට කමටහන් දෙනව නෙවෙයිනේ. බණක් කියනකොට ඔක්කොටම බණ කියනවනේ. ඒ නිසා යම් මට්ටමකට කැලේ මට්ටම් කරලා හේම කරගත්ත කෙනයි අලුතෙන්ම පටන් ගන්න එකයි අතර කෙනයි අතර පොඩි වෙනසක් තියෙනවා. ඉතින් ඒක චීරසියක් නැති කරන්න බෑ. නමුත් නැවත නැවත අහලා නැවත නැවත කමඨාන් සුද්ධ කරන දැනගන්න ඕනේ. එක දිගට භාවනා කිරීමට කියන්නේ සතත අභ්‍යාසය. අත නෑර එක දිගට කරන ගියාම පුදුමාකාර ජවයක් එනවා. ඒක නිසා භාවනා කරගෙන යනකොට Tamanට පොඩ්ඩක් පොඩ්ඩක් හරි දැන් මේක තමයි සමාධිය කියලා කියන්නේ දැන් මේක තමයි ප්‍රඥාව කියලා කියන්නේ මේක තමයි සතිය කියන්නේ මේක තමයි වීරිය කියන්නේ මේක තමයි ශ්‍රද්ධාව කියන කරුණු තේරෙන්න පටන් ගත්තා නම් එහෙන් මෙහෙන් තේරෙන්න පටන් ගත්තා නම් එයා විශේෂයෙන් වග බලා ගන්නකොට මේ උපයා ගන්නාලද මේ ඉන්ද්‍රිය ධර්මය කොහොමද දියුණු තියුණු කරන්නේ කියලා ඒ කියන්නේ මට පුළුවන් කියන හැකීම තියෙනවා. එහෙම නැත්නම් යම් ප්‍රමාණයක ව්‍යාපාරේ පටන් ගන්න අපිට මූලික ආයෝජනයේ තියෙනවා. දැන් මේක ආයෝජනය කරලා ව්‍යාපාරේ සාර්ථකත්වයක් පාටපත් වෙන්න ආයෝජනයේ පමණක් හරියන්නේ නැහැ. හොඳට මෙහෙවන්න ඕන. ඒ නිසා යම් ප්‍රමාණයකට සද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ගුණ ධර්ම තමන් තුළ යම් ප්‍රමාණයකට වැඩෙනවා දන්නවනම් ඒ ධර්ම දියුණු දියුණු කිරීම සඳහා දියුණු දියුණු කිරීම සඳහා ආකාර නමයක් අපේ තේරවාද පොත්වල පසු කාලීනව සංග්‍රහ කරලා තියෙනවා. ඒකේ මුලින්ම සඳහන් කරලා තියෙන්නේ සද්ධාය කිරියාය සම්පාදේති සාකච්ඡ සත්තච් සාතච්ඡ කිරියාය සම්පාදේති සක්කච්ඡ කිරියාය සම්පාදේති. ඒ කරපු දේම සද්ධාවෙන් නැවත නැවත කරන්න. සද්ධාව කියලා කියන්නේ දැනගෙන යන්න දැන්. මෙන්න මෙහෙම ගියොත් මේ මේ මේ දේවල් වෙනවායි. පිටින් එන දේට කරදර නෙමෙයි මේ කතා කරන්නේ. අරමුණ කීකරු කරගන්න පුළුවන් ගතිය තමන්ම කරපේක පිළිබඳ සද්ධාව. ඊටසේ සක්කච්ඡාකාරීව ඊයේ පුළුවන් උණයි කියලා අද බලාපොරොත්තු වෙන්න එපා. අදත් බැරි වුණොත් ආධුනිකෙක් වගේ වෙලා ගෞරවයෙන් ආදර ගෞරවයෙන් නැමී සිට කරන්න කියනවා. දන්න පුරුදු පාරකුණත් ගියාට වරදින්න ඉඩ තියෙනවා කියලා ආදර ගෞරවයෙන් නැමී සිට සක්කච්ඡ සක්කච්ඡාකාරීව කියලා කියනවා. ඒ සක්කච්ඡාකාරීකම දාන දෙනකොටත් කරන්න කියනවා. දානයක් දෙනකොට දානේ සත්පුරුෂ වෙන්න සක්කච්ඡාකාරීකම තියෙන්න ඕනේ කියනවා. ඒ සක්කච්ඡාකාරීව දාන දෙනවට බුදුරජාන් වහන්සේ දීලා තියෙනවා සක්කච්ඡං කෝපන බික්වේ දානං දත්වා යත් යත් තස්ස දානස්ස විපාකෝ නිබ්බත්තන්ති යේ පිස්සතේ හොති පුත්තාතිවා ධාරාතිවා පෙස්සාතිවා කම්මකාරාතිවා තේ සුසුසන්ති සෝතං ඕදාහන්ති අඤ්ඤං චිත්තං උපට්ඨපෙති කියලා. මොන වැඩක් හෝ සකස් කරලා කරනවා නම් දාන විතරක් නෙමෙයි. තීල විතරක් නෙමෙයි. භාවනා නෙමෙයි. කොයි වැඩක් හෝ සකස් කරලා කරනවා නම් යාට ඒකට විපාක වාරේ එනකොට තමන්ගේ දරුවෝ, තමන්ගේ පණිවිඩකාරෝ, සේවකයෝ කියන දේ අහන්න පටන් ගන්නවා. දැන් අපිට තියෙන දරුවෝ කීවන අහන දරුවෝනේ. අපිත් එහෙමනේ. ඉතින් අපි නොකී අපි දැන් අපේ දරුවෙක් අපි කියන දේ අහන්න නැත්නම් ඒක උගේ දෝෂේ නෙමෙයි මම සක්කච්ඡාකාරීව වැඩේ කරන්න දන්නේ නැතිකම තියෙන අම්මගේ අප්පගේ පව්කාරකම තියෙන. දරුවන්ගේ දුර්ලකම නෙමෙයි. ගෝලයේ හොඳ නැත්නම් ඊගල කවුරු හරි කියනවා නම් ඒ ගුරුවරයා සකස් කරලා වැඩක් කරන්න දන්නේ නැති මිනිස්සෙක්. පණිඩකාරයෙක් කළුව මාරපන් ගියා වගේ පණිවිඩ දුන්නාම අල්ලපු ගෙදරට ගිහලා පණිවිඩ දීලා එනවනම් පණිඩකාරයෙක් දෝෂේ නෙමෙයි. ඒ මනුස්සයා මේ වරුවේ හීයට අපේ කාණේ. උට කන රත් වෙන්න ගහලා කියන බර තේරෙනවද? මොකද කොහෙද යන්න අර? ආ. ගිහිල්ලා අවිලා කියපන්ගේ ඌ ඒ පණිවිඩය ගන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒක තමයි සක්කච්ඡාකාරීව කියන්නේ. ඒ වගේම හිත පිට යනවා කියන්නේ. ඵලයක්. ගිහිල්ලා ආවට පස්සේ චෙක් කරලා බලනවා මෝ ආවද ගෙදර කොහොමද දන්නේ අරමුණට ආවයි කියලා. කිලෝගෙන් අහන්න ඕන. ගෙදර ආවට පස්සේ පණිවිඩකාරයා කිව්වොත් එහෙම හරියට මං ගෙදර ආවයි කියලා මම්බුදියා ගන්න කිව්ල බෑ. උගෙන් අහගන්න ඔබ කොයිද ගියේ? රස්ති අධික කොයිද? ඒක දන්නවද? ගෙදර ආවද? ආවව දන්නේ කොහමද? ඔය ප්‍රශ්න දෙක තුන ඇහුවා නම් හිත කවදාකවත් ආවට කියට යන්නේ නැහැ. එයා ගිය ගමන් ටක් ගාලා ආපු ගමන් account එක දෙනවා. ඒ නිසා මේ වරදින හැම වෙලාවකම අපි සක්කච්ඡාකාරීව භාවනා කරනවා නම් හැම වැරදීමකින්ම අර තියෙන දැනුම දියුණු තියුණු වීමක් වෙනවා. වැරදීමකින් තොරව එහෙම නැත්නම් ඒ වැරදි Taman විසීම සකස් කිරීමකින් තොරව මේ කාපට් දාපු පාරක් මේකේ නෑ. මෙහෙම මේ සුදු පිළියේ මේ පාවඩ අතර පාරක් නෑ මේක උපයන්න ඕනේ. ඒ නිසා යම් ප්‍රමාණයකට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා තියෙන යෝගාවචරයට ඒක නැති කෙනාට වැඩිය වගකීමක් තියෙනවා. දැන් මේ මට්ටමට එනකොට ඒ කියන්නේ අරමුණ සියුම් වෙන මට්ටමට භාවනා දියුණු කරපේකනට අර මූලික මූලික කටයුතු කරගෙන ඉන්න වෙලාවක් නැහැ. එයාට තියෙන්නේ ඔක්කොම කරපු එකේ අතවාසිය අරගෙන මේ අරමුණ සියුම් වේගන යනකොට මේ අරමුණක තියෙනවා දැනෙන මට්ටමේ ඉඳලා නොදැන්න මට්ටමට යන තරම්. අරමුණ හට ගන්නකොටත් එහෙම එකක් තියෙනවා. අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යයක්ම වීමක් තියෙනවා. දැන් ද්‍රව්‍ය අද්‍රව්‍ය වෙන තැන. ආන්නේ වෙන තැනදී මුවාහ කරන ගතියක් තියෙනවා. මෝහ කරන ගතියක් තියෙනවා. අන්ධබන්ධ කරන ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒක වෙනවත් එක්කම නිකන් කරකොලත් ඇරිය වගේ වෙනවා. ඒක තමයි ඇස්පෙන්දුම් කියලා જાතියක් පේන ලෝකේ. මැජික් කාරෝ මැජික් පේනකොට ඉදපු ගා එකක් පමලා පෙන්නනවා. ආයෙ තිබුණේක නැති කරලා පෙන්නනවා. එතෙන් තියෙන පොඩි ට්‍රික්ස් වගේක් තියෙනවා. අන්න ඒ වෙලාවේදී ඇහක් පිට ඇහක් තියලා මේක බලාන ඉන්න. ඒ වගේ මේ තියෙන දේ මේ බලාන ඉඳදී නැති වෙලා යනවා. අන්න ඒ වෙලාවේදී අපිට ඒක ඒක දිගටම අල්ලගෙන ඉන්න බැරි මෝහය වැඩි නිසා. අපි හිතන මේක මැජික් එකක් කරුවයි කියලා කවුරු හරි. මොන මැජික් එකක් අක්කද? අද විද්‍යාඥයෝ කවදාකවත් ওই මල පන්නන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ඇති දෙයත් එක්ක නටන නැටිලක් නේ නටානේ. ඇති දෙය නැති දෙයක් බවට පත් වෙනවා කියනකට E mc2 කියලා කිව්වහම අයින්ස්ටයින් කොයියා විනියම කිව්වලු මේ මල හෝන්තු හොයාගත්තේ නැත්නම් හරි ලේසි කියලා. හොයාගත්තට පස්සේ මල කරදරයක් මේක දැන් කියලා දෙන්න ගියාම අලි අවුලක් නෙමෙයි තියෙන දෙන්නේ නැහැ. එක සමාන බිඳුව. මැච් කරලා පෙන්වන්න වෙනවා ඒක සමාන බිඳුව කියලා. මේක කරන්න ගියාම දැන් අපි මෙතෙක් කල් ගහපු තොරන් වලට මොකද වෙන්නේ? මෙච්චර කල් සැලසුම් කරපුවා මොකද්ද වෙන්නේ? ඔක්කොම බිඳුවෙන් වැඩි කරා වෙනවා. නිසා මරණයේදී කොච්චර සෙල්ලම් දැම්මත් ඔක්කොම බිඳුවෙන් වැඩි වෙනවා. ඒ නිසා කියනවා ගණන්කාරකම් හයිය තියනකම් ආඩම්බරකම් සල්ලි තියෙනකම්, නම්බුකාරකම් නිලයේ තියෙනකම් මේ ඔක්කොම කම් මෙලවින් යනකම්. මේ නටන නාඩගම් එක තඹ දොයිසෝක වටනාකමක් නැහැ. අර ඉලිය පැත්ත පැනපු ගම. ඉන්න කන්නම් කන්‍යම් මරඤ්ඤම් කියන කාකොටා කරගෙන අරූයත් තලාගෙන මූ තලාගෙන යන්න හදනවා. මේ රූප ලෝකේ වැඩ කැහැල්ල ඒක තමයි. ඉතින් කාට හරි පුළුවන් නම් ජීවත් වෙද්දිම මේ රූප ලෝකේ මේ විදිහට ගෙවෙද්දී පුදුමාකාර නිර්ආමේෂ සැපයක් තියෙනවා කියන එක අදාහ ගන්න නිකන් ඇසූ විරු ඥාන කියම නැත්තම් මේ තර්කණියෙන් එහෙම නැත්තම් ණය විපස්සනාවෙන් ජීවමනසාර මිනිස්සු කියන්නේ පිස්සු කියලා. මේ මුළු ලෝකෙම වස්තු රැස් කරන්න හදද්දී තව කෙනෙක් කියන එක නැතිකමෙන් ලැබෙන සැපේ උත්තුම්ම සැපේ කියලා කාටවත් විශ්වාස කරන්න බෑ. එසයි බුදුම පඬිස්සංශේ මතක් කරනවා යම් කිසි කෙනෙකුට යම් මේ ලෝකේ තියෙන දේක් පිළිබඳව විනිශ්චය කරන්න ඕනේ නම් මනසට අඩුම ගානේ ධානයක් භාවනාවක් තියෙනවනේ මේ රූප ද්‍රව්‍ය පිළිබඳව හැඟීමක් ඇති කෙනෙකුට විතරක් මේ ලෝකෙ පිළිබඳ විනිශ්චය කරන්න පුළුවන්. නැත්තම් තව කෙනෙක්ගේ ප්‍රශ්නකට තව කෙනෙකුට විනිශ්චය කරන්න අයිතියක් නැහැ දෙන්නම ඉන්නේ එක කක්කාවෙනේ. කිසිම අයිතියක් නැහැ. අභාග්‍යයකට වගේ නීතිඥයන්ට කවදාකවත් ධානය නැහැ. ඒ පච්ච කියනවා කිව්වහම හිටගනනේ බුරුණෝ කියන නීතිඥයෙකුත් නැහැ නොමරන වෙදෙකුත් නැහැ කියලා කියලා තියෙනවා බුරුම් භාෂාවේ. කිව්වොත් බරුවක්. ඉතින් කොහේ විනිශ්චය කරන්නේ? ඒක නිසා යම් කෙනෙකුට මේ උපේක්ෂාව සතිපාරිශුද්ධිය සහිත මේ චතුත්ථ අධ්‍යයනට ගියාම තමන්ගේ මෝඩකම, තමන්ගේ තකතිරුකම, තමන්ගේ අවිද්‍යාව giddiya පිටින් පේන්න පටන් ගන්නවා. අනේ මම මෙතෙක්කල් මොකද්ද කරේ කියලා. ඒක දරන්න බෑ. කෙනෙකුට හිතන්න අමාරුයි මම දන්නවනම් මේ තරම්ම කක්කරස් කරයිද කියලා. මේ තරම මේක මේ රේක දාගෙන එකතු කරන පොඩි බැඳගෙන කරේ ධානි ජීවිත කියලා නිසා මේ උපේක්ෂාවට එනකොට ඒ යෝගාවචරයට ප්‍රධාන වශයෙන් වෙන්නේ Tamange අවිද්‍යාව ප්‍රමාණය තේරෙන පටන් ගන්න. ඉතින් එතකොට උඟ දෙනෙක් මේ භාවනා පැත්තක දාලා අර සුඛෝපභෝගීත්වයට උපභෝග වස්තු වලට නැත්නම් තමන්ගේ බර නම්බු නාම වලට මේ එහෙම නැත්නම් කියනවා ලාභ සත්කාර පැත්තට ඉබේම ඇදිලා යනවා. මේ කියන ওই චතුත් ධාන මට්ටම කියන එක ਸਰුවචනාංශයේ ලෝකෙට අඳුලා දීප එකක් නෙවෙයි. ਸਰුවචනාංශේ සිද්ධාර්ථ තාපසෝ ඉන්න කාලෙම ආලාර කාල මුද්දකරාම පුත්‍රලා ගාව එතෙන් පළවෙනි මේ වප්මගුලුත්ත එනකොටම මේවා පිළිබඳ පුදුමාකාර දැනුමක් තිබිලා තියෙනවා. සර්වඥාන්සේ කලේ මේකෙන් ඇතිවෙන මේ ලාභය අර කරන ගමනේදී එහෙම නැත්නම් මේ නව සත්තා වාස නැත්නම් නව අනුපුබ්බ විහාරවලට එකතු කරලා දැම්මා මේ විදිහට ගියොත් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් පංච උපාදානස්කන්ධයේ රූප වේදනා සංඥා සංඛාර කියන කේ රූපය පිළිබඳව මෙන්න මෙතෙන්ට යනකොට වැඩ ප්‍රශ්න ඉවරයි. ප්‍රශ්න ඔක්කොම ඉවර නැහැ. ඊට පස්සේ පටන් ගන්නවා රූප පිළිබඳ ප්‍රශ්න ඉවරනාට පස්සේ වේදනා පිළිබඳ ප්‍රශ්න පටන් ගන්නවා. එනතන අරූප පිළිබඳ ප්‍රශ්න පටන් අර ගන්නවා. සංඥා පිළිබඳ ප්‍රශ්න පටන් අර ගන්නවා. එහෙම නැත්නම් සංස්කාර පිළිබඳ ප්‍රශ්න පටන් ගන්නවා. ඉතින් ඒක කියනවා මෙහෙම අපි යම් වෙලාවක මේ මෙතෙක් සඳහන් කරපු මේ 1 2 3 4 ධ්‍යාන රූප ධානය ලැබුවට පස්සේ තමයි දෘෂ්ටි ප්‍රශ්නයක් වෙන්නේ කියලා. ඊට පස්සේ තමයි මිත්‍යා දෘෂ්ටික වෙන්නේ. මෙව්වට ආපු නැති කෙනෙකුට කිසිම දෘෂ්ටි ප්‍රශ්නයක් නැහැ. ඒ මිසුන් තියෙන මේ කාමච්ඡන්ද ප්‍රශ්න. ඒ මිසුන් තියෙන මේ ඩොලර් එක ගණන් ගියාද නැද්ද කියන ප්‍රශ්න. පාන් රත්තල කීයද කියන එක විතරයි. උන් දෘෂ්ටි ප්‍රශ්න නැහැ. දෘෂ්ටි ප්‍රශ්න කියන්නේ පිස්සු හොඳ එක. සාමාන්‍ය පිස්සු නෙවෙයි. ඒ කියන්නේ සෑහෙන ධානා මට්ටමකට ගියාට සමතේ ආවට පස්සේ තමයි මිනිසුන්ට දෘෂ්ටි ප්‍රශ්න වෙන්නේ. ඒක ලියලා තියෙනවා අර 62ක් දෘෂ්ටිවල 49ක්ම එන්නේ ධ්‍යාන තියෙන අයට. ඊටු 19 13 එන්නේ හොඳ ප්‍රඥාවන්තේ. එසා දෘෂ්ටි ප්‍රශ්න තියෙනවා කියන්නේ ඔළුව නෙවෙයි කොණ්ඩෙත් නෙවෙයි ඔළුවත් ක්‍රේල් වෙලා. එසා මේ ධ්‍යාන ආවට පස්සේ ධ්‍යාන ලෝකේ පුදුමාකාර පටලවිලි තියෙනවා. අරක මෙමේ මේක කියලා කෙස් පැලෙන තර්ක. ඒකේ ඉඳ ගියාම ඒක ඒ කියන්නේ භාවනා ලෝකේ ඉන්නවයි කිව්වට පස්සේ ඒක නිකන් අමුතුම දෙයක් තියෙන මේ සාමාන්‍ය ලෝකයට තියෙන්නේ කාමයේ පිළිබඳව ප්‍රශ්නයන්නේ සංසාරේ බැඳලා තියෙන්නේ කාමයේ. මේ ශේෂයට ආවට පස්සේ ද්වේෂය විතරමයි ඉතුරු ඊට පස්සේ තියෙන්නේ හොස්ත ළඟින් මැස්ස යන්න බෑ. එක වචන වැරදිච්ච ගමන් ඔන්න කේන්ති යනවා ඔබ මිත්‍යා දෘෂ්ටිකයි කියනවා අරකයි කියනවා මේකයි කියනවා උගුරු දණ්ඩමයි කන්නේ. ඉතින් ඒ නිසා කියන ධානයක් ලැබලා නොලැබුවා වගේ හිතපන් ඉවරයි. ලැබුව ගමන් කියපු ගමන් ඔන්න එනවා. ඔකට කඩු කේසි උත්සාගෙන අරකද මේකද කියලා නටන. ඉතින් සියලු ලබන්න පුළුවන් ඕන එකක් ලබන්න කාටවත් කියන්න ඕන ගමන්නේ. අත ඒක කරන්න බෑ මොකද මේ මේක ලබා ගන්න ඉච්චර මහන්සි වෙන්න ඕනේ. ඒ මහන්සි වුණාට පස්සේ ඒක කියාපාන එක ස්වභාවයෙන් සිද්ධ වෙනවා. හැබැයි නොකර සිටීමේ හැකියාවක් ඒක කියා නොපා සිටීමේ හැකියාවක සංඥාවක් විපස්සනා භාවනාවේ තියෙනවා. ලබා ගත්තට ඒක අර්පණා ධානය හෝ අර්පණා නොවන සාමාන්‍ය මට්ට වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය විදිහට තියාගෙන ඒක මේ අනික කොටිම කියනවනම් තමයි මේ ලැබපු දේ ප්‍රශ්නයක් කරගන්න නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒක නම් මම දකින බොහෝම අඩුයි. ගොඩ දෙනෙක් භාවනා කරන්න කරන ප්‍රශ්න. එන්නට නැති ප්‍රශ්න. ඒ ප්‍රශ්න ඇහිීම ඒක ලොකු ඥානයක් කියලා හිතාගෙන ඉන්න මට්ටමට යනවා. මම මේ ප්‍රශ්න අහන තරහයෙම කතා කරනවා නන් නෙවෙයි. මොකද ඔයගොල්ලෝ ප්‍රශ්න අහනකොට මේ මටයි ලකුණු ලැබෙයි. නමුත් අර භවනාට ඉදිරියට යන්න ගියාට පස්සේ කවදාකවත් නැතිවෙච්ච ප්‍රශ්න දිගින් දිගට එන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා අපි දැනගන්න ඕනේ මේ හැම තැනකදීම පොඩි පොඩි ලැබුම් පොළවල් තියෙනවා. හැබැයි මේ ලැබුම් පොළ ඊගායකට ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේක පහු කරාද නැද්ද කියන එක නිසා අනුපූර්ව ක්‍රමයක් මේකේ තියෙනවා. මේක සංදිස්ථානයක් වෙන්නේ මේ අපිට ගොඩාක් සංසාරට හේතු වෙන මේ රූපය පිළිබඳව තෘෂ්ණාව නැත්නම් රූපය පිළිබඳ මාත්‍රකාව මෙතනින් එක තැනකට ඉවර කරනවා. ඒ කියන්නේ සදාකාලිකව නෙමෙයි ඉවර කරනවා ආයෙත් එන්න පුළුවන්. ආයෙත් යන්න පුළුවන්. එතකොට තේරෙන පටන් ගන්නවා මේක තමයි උගව දෙනකොටම නැත්නම් සමස්තයක් වශයෙන් ගත්තාම මිනිස්සයා මේ භෞතික ප්‍රශ්නවල තමයි ජීවිතේ සම්පූර්ණයෙන්ම වැය කරලා තියෙන්නේ. ඒක මේ ජීවත් වෙද්දිම ගෙවන්න පුළුවන් කරනකොට තේරෙන කෙනාට තේරෙනවා මේ නිර්ාමිෂ සුඛේ මෙච්චර රණ්ඩු සරුවල් වලින් තොරව කිලෝරක් නැතුව ලබන්න තියෙ පුළුවන්කම තියේදී මේ ආමිෂ සැපේ සඳහා අපි දවසේ පැය කීයක් ගත කරනවා. සුමාන දවස් කීයක් ගත කරනවා. මාසේ දවස් කීයක් ගත කරනවා? ජීවිතේ අවුරුදු කීයක් ගත කරනවා? නිකමෙට හිතන්න අවුරුදු 5 ඉඳලා අවුරුදු 28 29 වෙනකන් අධ්‍යාපනයේට අපි ගත කරන සුන්දරම කාලේනේ ජීවිතේ. තන්නේ කර පැඟිරිනේ. තන්නේ කර තිත්තක් නේ තියෙන්නේ ඔගේ. තන්නේ කරම කාමිනේ. තන්නේ කරම භෞතිකේනේ තියෙන්නේ. පුළුවන් මේ දෙක් කෙනෙකුට ඕකෙන් ගැලවිලා ජීවත් වෙන්න. හැබැයි ඔගේ ජීවත් වෙන ගමනොත් දැනගන්න පුළුවන් ඕක ජීවිතේට අවශ්‍ය දීපතේ සඳහා අවශ්‍ය කොටසක් මිසක් ඔය තරම්ම බැඳගෙන ඔළුවේ තියාගෙන යන්න ඕකක් ඇති දෙයක් නෑ කියලා ඒ කරන ගමන් මේ වගේ වැඩක් නැත්තම් මේ වගේ මේ බණ භාවනාවට කටයුතු කරනවා කියන එක ඉච්චරම අමාරු නෑ. අර අර ක්‍රමයට වසංගාගෙන වැඩේ කරනවා නම් එතකොට හැබැයි මෙහෙම සම්බන්ධිකුත් තියෙනවා. යම් විදියකට ඒ බණ භාවනා කිට්ටු කරගත්තා නම් ජීවිතේට යම් තැනකදී එතන ඉඳලා මේ අධ්‍යාපනය වගේ දේවල් හරීම පහසු බිස්නස් වගේ දේවල් හරීම පහසු වෙනවා. මොකද මේ ටෙන්ෂන් එකේ නෙවෙයිනේ කරන්නේ ඊට පස්සේ. ඒක නිකන් ওই මේක නිකන් අතිරේක ලාභයකට කරන්න පුළුවන්. කවුරක්වත් එහෙම හිතන්නේ. කවුරු හරි හිතන්නේ කට හිතන්නේ මේ අධ්‍යාපනය ඉවරනාට පස්සේ මේකට යන්න ඕනේ. ඒක තමයි හොඳ වෙලාව කියලා. ඉතින් ඒක තමයි යන ක්‍රමය. ඉතින් ඒ නිසා මේකට කියනවා මේ සමත වුණත් මේකට කියනවා ගඟ දිගේ ඉහළට පීනන ක්‍රමයක් මේකේ තියෙනවා. තේරුම් ගත්තොත් ඕනම කෙනෙකුට හිතෙනවා ඩේ මේක කල්ැතුව තේරුම් ගන්න හිතනනම් කියලා ආස හිතෙනවා මේක හැක්කක්. නමුත් අපේ සමාජයේ හැදිලා තියෙන හැටි විශේෂයෙන්ම අපි කිට්ටුවෙන් ඇසුරු කරන කට්ටිය කක්කාවටමයි අදින්. කවුද දන්නේ මේ අයෝ? නෑ දෑයෝ. අයියෝ නෑ දෑයෝ. මම පැවිදි වෙලා මම හිතුව නාකි තමයි සෑහෙන. ඒ බුරුමෙට ගිහිල්ලා හිටිය අවුරුදු තුනකුත් මාස ගාණක් කිසිම සම්බන්ධයක් ගැන කිසි කෙනෙක් දන්නේ නැහැ ඇඩ්‍රස් නැහැ. පුදුමාකාර ජොලියක් තියෙනවා. ඉන්නකොටම කීව දෙනෙක් කිව්වා උඹ ගියොත් ලංකාවට ඊට පස්සේ ඔය මේ බ්‍රිස්බේන් නොත් එන්න වෙයි කියලා. ඒ හිටපු ඒ හිටපු කාලේ කවුරක්වත් මොකක්වත් දන්නේ පැය 24 පැය 24ම ඕකම තමයි. වෙන මොකක්වත්ම නැහැ. ඉතින් ඒකට හිතනවා මේක ලැබුවට ඔක්කොම රස විඳින්නේ නැහැ. ඔක්කොටම බේනික මහා කරදරයක් වගේ. ගිහිල්ලා ටික දවසක් ඉන්නවා. නමුත් ඒක ආවට පස්සේ මට තේරෙනවා ඒකේ ඉන්නකොටමත් ඒ බුරුමේ ඉන්න කාලෙමත් මම මේ විශාල අරණ්‍යයක් හදන වැඩකට අත දැම්මා. මාව දැම්මා. ඒ ඔක්කොමත් කරා. කවුරුත් හිතන්නේ ඔක්කොම හිතන්නේ මම කිසිම කරදරයක් නැතුව ඉන්න නෑ ඔක්කොම මම දන්නවා පොලිටික්ස් පැත්තක් දන්නවා ඉකොනොමික් පැත්තක් දන්නවා හුදුවට අත දාගෙන හිටිය මොකද එකකින්වත් මට බාධාවක් නෑ ඒ මොකද මේක තේරුම් ගත්තට පස්සේ පේනවා මේ අපි මේ රණ්ඩු කරන දේ අපේ ජීවිතේ වටිනාකම ගන්නකොට බොහෝම පුංචි ප්‍රතිශතයක් ඔකේ තියෙන අපේ සතුට තියෙන්නේ නිරාමිෂේ ඒ නිසා ඕකට ටිකක් වෙලා ගන්න හැබැයි ඕකට ඔච්චරම නටන්න එපා ඒකට මම කියන්නේ ජීවත් වෙන්න පුරුදු වෙන්න අර පිරිමැස්මෙන්. ජීවත් වෙන්න පුරුදු වෙන්න සුඛෝභෝගී නොවි. ඕන කෙනෙක් සුඛෝභෝගී ඉලන දෙන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අර පිරිමැස්මෙන් මේකට සිංහලෙන් කියන්නේ ප්‍රයෝජනෙ සලකලා කටයුතු කරන්න. මොනම දෙයක්වත් කරන්න එපා ප්‍රයෝජනෙ සඳහා නෙවෙයි නා. කොට ගහ ගැනීම සඳහා, නම්බුව සඳහා ඒවා එනකොට ඒක ප්‍රසිද්ධියේ කියලා අතහැරලා ප්‍රයෝජනෙ සලකලා වැඩ කරන්න පටන් අරගත්තොත් අපේ සිංහලයාගේ මුතුන් මිට්ටෝ හොඳම ජීවිතේට ආදර්ශයක් දීලා තියෙනවා. උන් හැමදේම ප්‍රවේශමෙන් පාවිච්චි කරලා ওই චෛත්‍ය කොට නැගුවා, වැව් කොට නැගුවා, විශාල අතීතයක් තිබුණා. ඒ මිනිස්සු මැරිච්ච තැනක හුලඟක්වත් නැහැ. පන්සලක් ඉතුරු වෙච්ච එකක් තියෙනවා. රජමානුගාවක් ඉතුරු වෙච්ච එකක් තියෙනවා. මිනිස්සු හිටපු තැනක්වත් නැහැ. මොකද මිනිස්සු ඉඳලා තියෙන්නේ නිකන් සාමාන්‍ය පැල් කොටවල් වල ඉඳලා තියෙනවා. සතුටින් ඉඳලා තියෙනවා. දැන් නම් මහා මාලිගා හදලා නම් වණන් ගහගෙන ඉන්නවා. ඇතුලේ ඉන්නේ උන්ට ඔක්කොම ඔළුව පිස්සු. මන්දිරවල ඉන්න ඔක්කොටම පිස්සු. බෙහෙත් කකා. කැන්සර් කිය කියා. නන් දන්නේ නැහැ තියෙන ලෙඩවල. ඊට මීට වැඩිය හොඳයි අර හින්දු විදිහට ස්වභාවික පරිසරයට යන්න. ඒ පරිසරය හරි ලේසි ඔය බණ භාවනා කටයුතු වලට හරිම ලේසි. ඉතින් ඒක තාම වුණත් යන්න බැරි කමක් නැහැ. හැබැයි ඒකට දෙන්නෙකුට එක ගමන නැහැ. Taman දැනගන්න ඕනේ එකෙන් වෙන් වෙලා ඉන්න හැටි. ඒ ලෑස්තිය සහ මේ භාවනා කරනකොට මේ අරමුණක් අල්ලගන්න එක අත්‍යවශ්‍යයි මේ කාමේ තා කාමසන්නාව නැතිකරන්න. නමුත් මේ අරමුණ තියෙනකන් ඒකත් කෙලෙසයක්. මේ අරමුණත් ගෙවම් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ අරමුණේ ගෙවම් වෙන පැත්තයි මේකේ රහස තියෙන්නේ කියලා දැනගෙන යන ගමනයි ඒ දෙකම විපස්සනා කියලා මම කියන්නේ. Taman ඉදිරියෙන් තියාගන්න අරමුණ අරමුණ සාක්කුවේ දාගෙන යන්න ඕනකමට ගන්න එකක් නෙවෙයි. ඒක ගෙවන් කිරීම දැකීමයි කරන්න ඒ ගෙවන් වීම දැකීමේ තියෙන සුඛය මේ Taman ආදරෙන් තනවා වඩාගත්ත මේ අරමුණ ගෙවන් කිරීමේ ඇති වෙන සුඛය ඒක මේ manussත්වයේ ඉක්මවපු සුඛයක්. අතිමානුෂික අධිමානුෂික සුඛයක් තියෙන. ඉතින් ඒක සූදානම් කිරීම සඳහා තමයි මේ බණ ඒක සූදානම් කිරීම සඳහා තමයි අපි මෙතෙක් කල් ලැබපු අත්දැකීම අනුමාන ඥාණයට දාලා මේ කියන එක වෙන්න පුළුවන්ද කියලා බලලා අන්නේ ලෑස්ති ආපු දවසේ නැත්නම් මේ අරමුණ දිහා බලන්නේ මෙන්න මේ සූදානම් ශරීරය කියලාද ආවට පස්සේ ඒක ඒ විදිහට පේනවා. ඉතින් ඒකට අපි සාමාන්‍යයෙන් අප්‍රමාදී කියලා කියනවා. භාවනාවට යනකොට ඒ තියෙන සූදානම් ශරීරේ අප්‍රමාදී කියලා කියනවා. ඉතින් ඒක සඳහා තමයි අපි මුල් මුල් කාලේ අත්‍යර්ධි කර කර අත්‍යර්ධි කර කර අරින් නැතුව කරගෙන කරගෙන යනකොට තමයි තේරෙන්නේ මේ ගෙවන් වීමේ තමයි ඡය වීමේ තමයි වැය වීමේ තමයි මේ කියන ගැඹුරු සුඛේ තියෙන්නේ ඒ නිසා ඒකට බය තියෙනක වෙනුවට ඒකට ලෑස්තිලා යනවා කියන එක සැකයි දෙන්නේකට කතා වෙලා කරන්න පුළුවන් දෙන්නේ එකතු වෙච්ච ගමන් තියෙන්නේ එකතු කරන පැත්තට යනවා ඒ නිසා පුළුවන් තරම් හුදකලාව පුළුවන් කරන් මේ දැනට මේ වර්තමාන මොහොතේම තියෙන පිරිච්ච ගතිය ඒ විස්්‍රාම වෙන ගතිය ඇති කරගෙන ගියොත් ඒක මේ ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලාට විතර සීමා වෙච්ච එකක් නෙවෙයි. ගිහියන් වශයෙන් උනත් මේක බුද්ධි විඳ ගන්න පුළුවන්. ඒ බුද්ධි විතරක් නෙවෙයි. ඒක අර ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙන අනුපුබ්බ විහාරවලට මේක එක සම්දිස්ථානයක්. රූප ලෝකයේ යහ පැත්තට යන සම්දිස්ථානය. ඉතින් එතනින් අද දවසේ ධර්ම දේශනාව સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු මේ අතිව මේ තරම් විසක වැඩක් කරුවාට පස්සේ ඉතුරු වෙන කොටස් වල මොකද්ද තියෙන වටිනාකම කොහොමද ඒක මේ අභිඥාවතෙන් වටිනාකමක් වශයෙන් සාරිපුත්‍ර සාංශය දීලා තියෙන්නේ කියලා ඒක ඇත්තටම මේ කරගෙන ගිය කතාවෙම දිගුවක් ඒ වගේම තමන්ගේ කරගෙන යන භාවනාවටත් ඒක ධෛර්යයක් උනන්දුවක් තමන්ගේ අත්දැකීම් පීඨ කර ගැනීමක් බවටපත් වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සීළු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා